අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කාලසටහනේ සඳහන් විදියට වැඩමුළුවේ දෙවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. මට පේනවා මල්ලිකාට ප්‍රශ්න ලැබිලා තියෙන කියලා ලිඛිතව. ඉතින් අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කරනවා. ඊට ප්‍රස්තාව ලැබෙන පරිදි සභාවෙන් පැනනගින ප්‍රශ්න වලට අපි සාදර වෙනවා. අවසන් ස්වාමීන් වහන්සේ අපිට ඉංග්‍රීසි ප්‍රශ්න දෙකකුත් සිංහල ලිඛිත ප්‍රශ්න 10කුත් ලැබී තිබෙනවා. මම ඉංග්‍රීසි ප්‍රශ්න දෙකෙන් පටන් ගන්නවා. Dear Bante, this is my first retreat and I am participating with a little exposure to meditation in the past. My experience during sitting meditation has made me mostly tired, less focused. My question is how does one overcome this initial sleepiness and begin to practice mindful sitting meditation? You may repeat the last two sentences. My question is how does one overcome this initial sleepiness and begin to practice mindful sitting meditation? One sentence before. My experience during sitting meditation has made me mostly tired and mostly, mostly? tired tired. ඒ වචනේ කියවෙන්නේ නැති තැන මම යන්නේ. <laughs> tired and less focused. And how to overcome the sleepiness. Yeah. So whenever beginner going to start feeling this boredom, laziness, tiredness, my question is, within this sleepiness, within this tired nature, within this boredom, still can you aware that you are sitting? can that particular person come for a dialogue or a question and answer session? My question is, within this whole uh, negative or boring situation, are you still aware of your posture? Then we, we then there is a yes, yes or no. Yes. Yeah. So that means you have to understand this boredom, this laziness, the sleepiness is something you can see through. So only you are going to do is understand how is your sitting posture with and without boredom, with and without sleepiness, with and without tiredness. Do you think there is a kind of a difference or uh, whether you look at with tiredness or without tiredness, the same sitting posture? I can't hear you. Um, you may come forward, please. So I am repeating the question for your clarity. The beginners, you or anyone can come out with this kind of a situation. It appear boring, it appear sleepy, it appear tired. So whenever such a thing happens, that means it is the, how to call the vigor, vigilance is reducing. So therefore under such circumstances, don't go for detail. Just see with that all negative, the dark clouds, doomy situation, can I be still aware of my posture? Yes. And then what is the difference between seeing the object with sleepiness and without sleepiness? Seeing the sitting posture with laziness and without laziness, with boredom and without boredom. It's a very subtle thing I'm asking, I know. Um, just with, with boredom, just more slouched, less, your back is less straight. So it is something happened. It is not, you are responsible. You can see whenever sleepiness happens, you slack. So, but still you know, I am not walking, I am sitting. I am not standing, I am sitting. I am not lying down, I am sitting. How far you can go with this existing sleepiness and uh, the boredom, be with the posture? Um, maybe like 30, 30 minutes. Pardon me? 30 minutes. Yeah, 30 minutes is huge. If you can have even 3 minutes, I'll give 100% marks. Then only you can understand which sleepiness if I observe, if I am to observe the sleep, sitting posture, what happened within that 3 minutes, what happened to your sleepiness? What happened to your uh, tiredness? What happened to your boredom? Is it increasing or decreasing? I'm, I'm giving a homework for you as far as you came out, I am very, very appreciating, you are answering, really appreciating. So therefore I am telling, whenever sleepiness happens, whenever boredom happens, or whenever tiredness happens, still try to be observed the large picture. I am sitting. And what happened to your sitting posture? What happened to your sleepiness? Is it increasing or decreasing? When you um, have better posture, you decrease your sleepiness. Uh, don't adjust the posture you will be in the still slack. And you know, my mind is sleepy, mind is lethargic, my mind is tired. But still I am not giving up and just observing it. And that repetitive application to the sitting posture, through this boredom, through this sleepiness and tiredness, is a new thing to the mind. Usually our mind is escapism, asking other measures. I am not giving any other. Just observe with that sleepiness, with that boredom, with that tiredness, then you see there's a another layer in your mind which is very strategic to see whether sleepiness increasing or decreasing whether the body posture become prominent or becoming disappearing. You are observing the manner, manner of the sleepiness as well as the body posture. Still the body becomes slack and slack and slack, or it become automatically erect and rigid. Oh, mindfulness, sorry, sleepiness is increasing or decreasing. This is the way we call facing the situation rather than finding out-of-the-box answers. So they, this is maybe, of course, too much for a beginner. But I remember when I go to Satipasala, some children are talking. I used to say, this may be too much, but try and see will you, you can do it then you are looking at the shadow part of your mind. Usually giving up time. Here you are not giving up. Not that totally you are going to be one hour completely with this, uh, how do you call, uh, as, a, as a senior yogi. You give a little chance to two, three minutes. Then you find so much of other circuits in our brain. This is called neurobics they are going to work now. You are you are going to see how what will happen if I am if I am to observe sitting posture with sleepiness, with boredom, with tired situation. Unexpected answers are coming. And the people doing research, they say, if you give that question to the mind, mind will come out with thousand and one answers rather than giving up. That's the way you are boosting the mind. Neurobics, uh, the neuron connections and the, neur ne uh, the neuron circuits, new circuits are going to work. So you have to go against the grain. Ready? <laughs> Or do right. the second question, Bhante. Respected Bhante, when and how does one incorporate the four elements in one's sitting and walking meditation? Is it each time one observes contact with breath, patali, warmth tejo, movement of breath vayu? Does one note silently? Does one note silently at this point as anicca, dukkha, and anatta, or not me, not mine, not self? Uh, the second question, how does one do this when breath is only a subtle flow? May you be healthy and happy. Uh, that means one uh, remark I would say, over emphatically, over enthusiastic on the four elements. You must pay attention when the four elements prominent rather than don't go in search of four elements. So this is everywhere, whatever the subject we are going to take, we are only see the meditation through that subject, then you are brainwashed. Be aware of the four elements whenever it is prominent. Don't go in search of one remark. Second thing is very clear evidences, very, very clear uh, information there. When I am breathing, sometimes I can feel rubbing sensation. That is Pathavida too. Sometimes you can see heat and cold, that's a Tejo Dhatu. Yam can you see the fluidity and cohesiveness that is Apo Dhatu. Likewise, breath cannot exist without the Dhatu. Through one no, the other only breath become prominent. So you just note and Venerable Jnana Rama clearly indicate don't note Dhatu, don't note anicca dukkha anatta they are unwanted thing you are just understand here the breath is a rubbing here the breath is warmth. Here the breath is cohesiveness. So you know to your theory knowledge, rubbing means patavi, but you are not going to know it. And uh, cohesiveness is apo, heat and cold is vayo, teyo. That knowledge enough, don't introduce noting, and further go, don't go into noting anichan, dukkha, anattam, that is the way you are brainwashing. Just be aware, any action in the world cannot manifest with, uh, unless otherwise through one of the element, one of the other elements. So you be aware, understand how I feel the breath. If the breath is not available, that means it is no time for, it's not it's the wrong time for you to search for dhatu. Dhatu become prominent whenever the breath becomes gross when you become medium, when disappeared, Dhatu is almost going, it is more towards Akasa or space. They are searching Dhatu is too late. Not necessary. So I am repeating the first statement. Don't try to see all meditation through Dhatu. But you must be ready when your Dhatu become prominent to be understand. But don't know, not them, sorry, label them. Don't uh, call by name that is not necessary. So throughout the Dhatu Vibhanga Sutra, this problem will happen. Everyone now going to see meditation only through Dhatu because Mallika selected Dhatu Vibhanga Sutra. Not me, sir. I mean, we gave you... Yes, but whatever may be. So whenever you are going to give a tool, you are overusing it. Whenever it is not possible, you become desperate. That means each and every understanding becoming a problem for you. So therefore, keep the understanding as a toolbox. Whenever necessary, take the necessary tool, but each and every tool is not to use throughout. I don't know what I am going to say is understood or not. Not dhatu, whenever dhatu become prominent, but don't go in search of dhatu. Okay. Master, if you can explain how to do the knotting also, then it will be, I think, better. Noting not necessary for the no, Dhatu no, Manasikara. When it becomes prominent, to do the noting? Whenever the Dhatu become prominent, don't note. Don't That is when Jnana is very clearly says, Dhatu is changing so fast, if you are going to note that you have to cut down the meditation progress. So noting is a break. Noting is a hindrance. Be aware. Because it is so fast, in a flash happening. Be aware, this is part of it. this is Tejo, like Noting not necessary. Knowing is necessary. So Pandita Sayadaw, in, my, in our mm, time, he told noting and knowing. If you go to the Panditarama, you get special article. There was a Singaporean with us and he put it in, into the website. Noting and knowing, what's the difference? Noting is conscious action. You are noting. Knowing is just what is happening. Dhatu, knowing is enough. Noting is not necessary. Swami to that question. So whenever, whenever we, during the walking meditation, if we uh, noted or noticed uh, Tejo and Patavi at the same time, that that that that be a possibility as well, right? Both knowing both both sensations at the same time. For example, when you when we walk on a on a sunny day or, or, or under a shade, we note the, the Tejo as well as the Patavi. So usually, keep aside the walking meditation, in a day-to-day -day life, we at a time, we feel seeing, hearing, smelling, tasting, touching at the same time. That's the illusion. As far as the seeing, hearing, smelling, tasting, touching at the same time, ego happens. If you are to prove, while I am seeing, I can't hear, when I am seeing, I can't smell, that means you are disproving ego. So in walking, too easily can happen because of the ignorance. So quickly mind going into the this and that and appear like it is an unlocal phenomena. So very difficult. So therefore, take it uh, into grant and just see, can we see uh, two together or in two thought moments it happens and mind configure it as a, within to the single thought moment. So you have to use the mic. I told first day, if you are talking, please, because the others not in the hall are disadvantageous. So, uh, so if I use that same theory to uh, uh, observe, I know you cannot observe two legs at the same time when I'm walking mindfully, uh, but sometimes you get the sensation of um, you put this step on to the ground as well as you step take the other step uh, away from the ground. You feel like it's the same same time it's happening, but it's not. You know, theoretically it's not happening at the same time, but you can feel it's happening uh, simultaneously, right? That's a possibility as well, I guess. So you have to make, you are asked question or you are making a statement? I'm asking, is it if, if that's a possibility as well, right? Uh, so that means you have experienced yeah. lifting leg and the placing leg together. Correct. Like that, or yes. is it possible? Exactly the same thing I am going to say. Next time, try to see your observation again to see whether two events mind is configured together, fixing into together to make a story, or happening in that is called thin slicing of time whether two things appear like in a same minute, same event, same thought moments due to your ignorance or it is happening two separate things. So that next homework is that. Whenever everything happening together means the point where ego can happen. Whenever they are separated, ego have no place. So that is why the Buddha says, keep on observing and thin slice the time as much as possible. Then you find one after the other, things happen, we make a story out of that hinging. That hinging is tanha. They are not responsible. They are individual events, we are fabricating. We are making stories, then only ego can happen. Then only conceit can happen. Then only tanna can happen. They are not, they are completely independent. So Pandits had used to say, when you are on, switch on the television, and if there are no program, you see, you get dots. And thousand, I think 64 dots in one square inch or something like that, there's a formula, I don't know. Whatever may be the population and the congestion of the dots, they are not hitting each other, never. Two dots are separate and appearing and that dot disappear in the same point. Another dot happen, time-wise there's no clash. They are completely independent, but whenever you tune in, males, females, picture come into being out of these dots. The dots make story when tuned. Otherwise they are just dots. Dots are boring. Dots are sleepy. Dots are tiring. So we wanted to see male, female, that means dots are getting arranged by your mind projection, that is called your animation is in your mind. Once animation happens, conceit, ego and uh, desire can happen. So now we are at the brink. Either to take it as two happen at together or five happen together, that means fabrication possible. If they are independent piecemeal basis, no fabrication. But no, it is very boring. It's very monotonous. It is very threatening. It is uncertain. You feel, what the hell, this is like a vomit. You feel nauseatic, you can't look at it. So this fabrication, uh, very nicely you can explain in cartoon films. In a cartoon films, if it is happening in 1500 rounds per minute, animation can happen. If you if it is going to go by slowly, uh, the RPM is reduced, you can't picture picture, you can see different slides. They are not animated. Animation happened due to our ignorance. So that is the way, so I am not going to tell you they are separate or they are together. I am asking, just go with thin slicing of time, very sharp observation, whether mind is fabricating it or it just naturally can happen. To add to that question, uh, uh, if, if, when I'm working uh, mindfully, uh, if I come to take my mind to the present moment, right now, I know it's a very precise moment, but I, I cannot take to the exact present moment, but I can take it to narrow it down to whatever I can as much as possible. So if I do that, I see it's changing every time. Like if, even if I look at a, a, a vehicle there, it, by looking at the present moment, by, by staying in the present moment, it changes. It's just changing the place and you know do all these things. But if I look at it as a car, it it looks as a car. It becomes a car. So that kind of experience also I had uh, during that time. So that kind of a question, uh, observation is a facilitating your experience or it is distracting or it is a disturbance for your meditation? It was not disturbing but I was scared at the same time because it was like changing, changing. Um, but I looked at the, the vehicle again but uh, then it became a, a car. But if I came, take my mind back to the present moment, I don't, you know, take anything from the past or I don't take anything from the future, um, especially from the past. Uh, then I see it's here, here, here, here, here, something like that. It's even faster, like super faster. But um, if I look at the car again, I see a car. If I take a present moment, it goes, changes. Again, if I take, if I look at a car as a car, then it's a car. So I will... I, I, but, um, but, I, but I thought well, it's something like uh, දිත්තේ දිත්තමත්තම් කියන්නේ ඒකද කියලා හිතුණා. I'll put it in another way to see whether I grasp the idea. Whenever you are right on the present moment, you are with anicca sanya. Whenever you see the car, you are with nicca sanya. Correct. So then, you, what your mind is happy, what your mind is be pleased with, where the mind find console and comfortability like by looking at the car or looking at the present moment, fleeting nature. I didn't feel anything comfortable, uh, you know, better than the other, but I felt this, I, I looked at the same, both ways. That means anicca sanya, nicca sanya, whatever it may be, you are not not shaken, you are unshaken kind of like, I could look, because I got, first time I got scared, so I looked at as a car. Then I saw a car, then I wanted to change it and I looked back and came to the present moment, then I see it's change again. Then I look at the car again, it's the same car. Now you are repeating unwanted thing. I am asking a sharp one to put into a, the wall and hit you. You like Nietzsche or anichasanya? I think I like Anicca At that time, but I, first I got scared. But when I looked at it... No, I am not asking this. You like Nicha Sanya. If you are to promote Nicha Sanya, what you have to do? If you have to facilitate Nicha Sanya, what you have to do? Then I should look at the car as a car. You should not look. No, if I want to promote Nicha Sanya... Anicca Sanya, I am asking Anicca Sanya. Then I have to be in prison. moment. So even with that kind of a will, can you, can your mind, can you make your mind to prevent not to see the car. Not for a long time. You have no choice, darling. but this is a, uh, this is a precious situation. Whenever we give Nitya Sanya, Anicca Sanya, mind is naturally go to Nitya Sanya. If I even my will is not there, then whose agenda? Whose agenda to go to the car and feel Nitya Sanya? I feel like whose agenda is that uh, you know, sitting. No, no, no, don't take here and there, then we are losing the grip. I am asking while walking, we feel anicca sanya, everything is a fleeting moment. And then mind feel uncomfortable, look at the car, then you can see the car model, the ladies or driver, the male, whatever may be, then nicca sanya. So you see that observation is threatening. And in the discussion we come to agreement and I don't know whether the whole group is agree or not, anicca sanya is better than nicca sanya. My question is to promote anicca sanya, to facilitate anicca sanya, what you have to do? Try to be as much as possible in the present moment, but it's not that easy. So that is what you call restraint. That is the discipline. Each time you are walking, it happens. So you must understand if the mind is unrestrained, it will jump to the car. Again, that is your agenda. No. That is the way untrained mind. But whenever such a thing happen, if you next time, if you go prepared, I will always must go to the Anicca Sanya. That preparedness is the what we call Appamada. That preparedness, no one can put into implementation if they have not come up to that level. I can't give that instruction unless otherwise you are mature up to that level. So even if you are mature enough, even if you have experience, still there is a kind of a convincing part. To say anicca sanya, anicca sanya, anicca sanya is better. Okay? Now, what to do to promote anicca sanya? To don't let the mind to run up and down. Even before or oh, now or oh, tomorrow, running up and down is not under control. It is not my agenda. It is happening. So next time when it's when it's supposed to happen, go prepared. Our mind is always nasty, always go into the defilement, always go into the uncontrollable situation because it has been trained and conditioned to go to the Nicha Sanya. So bringing it to the Anicca Sanya is a, your unique, here now I am experiment, no one can help you. You can't help someone. So when the maturity happens, you must be opportunist. That is what you call chana sampatti. Mind has two options. This is defilement, this is no defilement. So how to train mind more towards the no defilement. So that preparedness is the everything that you have earned so far by this experiment asare saramatino sare cha sara dasino te sarangnadi gacchanti viccha sankappa gochara each and every thought moment we have two options either hell or nibbana if you are not prepared mind is naturally go to hell not due to someone's pushing so you have to not only you have to go prepared you have to understand i must be prepared to just whenever possible put into the Nibbana side or Buddha side, or to the Satan, or to the Mara. Otherwise, if you do, if you are not mindful, if you are not have that experience, mind is naturally to Mara. Very beautiful, very hilarious what the people we are. We are always pushing ourselves to the defilement side. So therefore, this is a very clear-cut situation. I mean, theoretically or, or verbally we try to take it to the in front of the group. I don't know how much everyone can follow this or not, but this is the way instructions you can give to which is common for everyone. In, that instruction is circumstantial. The person specific, circumstantial specific. So you have to explain the circumstances very crystal clear, otherwise no instructions possible. So it is a kind of a communication never happens in large scale. It is happening in the, uh, the wholesale business. It is never happening in the wholesale business, in the retail business. One-to-one -one relationship. Got the point? What did you get? as much as possible. <laughs> another question. to uh, to observe uh, as much as possible, uh, to uh, be in the present moment and uh, observe as not to get scared uh, and try to improve that the same same how would I say for observation as much as possible in daily life as well, not just in this one, not just in mindful walking or mindful sitting as well. Basically, you may be successful more in sitting, less in walking, worst in day-to-day. So therefore, while it is happening, come under your control. So do it happen, do it under, under the control situation. And one more point I will add into quote your statement. More and more you go prepared, the scaredness will be reduced. You will be brave. You will be a person, your personality will increase. You know now. When it is happened, it is no more an accident. You go prepared. That preparedness is what you call appamada. Appamadena bhikkave sampadeta. Each and every moment, you must be prepared. So that is what we are making out of this whole retreat. Okay, now you can give the mic. ස්වාමීන් වහන්සේ දැන් සිංහල ප්‍රශ්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා අවුරුදු දෙක තුනක් පමණ දිනපතා පැයක් පමණ භාවනා කරන කෙනෙක්නි. මගේ මුල් මූල කමඨහන ආනාපාන සති භාවනාවයි. මා බණ අසන විට නිදිය ගන්න යන විට සාමාන්‍ය පපුවේ ස්පන්දන දැනේ. මේ මා වටහාගෙන සිටියේ ධාතු කියයි. පරයන්ක භාවනාවේදී මේ தත්ත්වය සාමාන්‍යයෙන් අත්විඳී. සක්ම කරන විට මේකේ මෙහි මෙසේ දැනෙන්නේ නැත. ඊයේ සිට ඒ தත්ත්වය නැති වී ඇත. මේ ගැන මට කනගාටුවක් හෝ කැමැත්තක් නැත. මගේ ප්‍රශ්නය මෙවැනි තත්ත්ව නැතිවන්නේ එක දිගට සතිය පැවැත්වීමේ ප්‍රතිඵලයක් වශයෙන්ද? ඔබ වහන්සේට නිරෝගී සැප දීර්ඝායුෂ පතමි. මේකත් මම අර නිත්‍ය සංඥා වංච සංඥාව කියන මාත්‍රකාම විසඳීමක් ගන්න බලාපොරොත්තු වෙනවා මොනවා හරි එකක් ආවොත් මොනවා හරි එකක් ගියොත් අපි ප්‍රශ්න කරන්නේ අනිච්ච සංඥාවට බය නිසා ඕන දෙයක් වෙන්න පුළුවන් ඕන දෙයක් යන්න පුළුවන්. ඇයි මේකේ ඉන්න ඕනේ, පවතින්න ඕනේ, නැති වෙන්න ඕනේ කියලා ගන්න නිච්ච සංඥාවෙන් තමයි. ආනාපානේ ভাইබ්‍රේෂන් එකක් වෙන්න පුළුවන්. ආනාපානේ එනර්ජි එකක් වෙන්න පුළුවන්. ආනාපානේ නොදැනෙන්න පුළුවන්. ඔක්කොම ආනාපානේ වෙනස් වෙන දන්. එහෙම ඇයි වෙන්නේ කියලා අහන්න ක්‍රිෂ්ණමූර්ති කියන වයි කියන ප්‍රශ්නේ හරිම නාස්තික ප්‍රශ්නයක් කියලා. අපිට අදාළ නැහැ. අපිට තියෙන මේ වෙනස් වීමට අපිට හැඩ ගැහෙන්න පුළුවන් ද කියලා. වෙනස් වුණෝ yes then what? එහෙම කෙනාට කවදාක ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒ අපි අර අධ්‍යාපන ක්‍රමයේ අපිට දීලා තියෙන ඉච්ඡ සංඥාවට. ඊයේ තිබුණා ভাইබ්‍රේෂන් එක පෙරේදා තිබුණා ධාතු මනසකට අද මොනවත් නැහැ කවුරු හරි හුණියම් කරලා තියෙනවා. මෙතන මට පේන්නේ නැත්තම් මෙහෙම වෙන්න බෑ. ඉතින් ඔළුව කහ කහ බලනවා කවුද මම භාවනා කරන දිහා බල බල හිටියේ. මේ ආම්තුරු වෙන්නේ නැති නැත්තම් මෙයා වෙන දේ. ඉතින් ඕක තමයි ෆැබ්‍රිකේෂන් කියන්නේ. ඕක තමයි ස්ටෝරි ටෙලිං කියන්නේ මේ අනිච්චට කැමති නෑ. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ ඉස්සෙල්ලාම මනුෂයාට මේක පෙන්නලා දෙන්නේ. භාවනාවේ ඕක පෙන්නේ එච්චර කල්යන්නේ නෑ. උදේ දැනගත්තොත් හැන්දෑවේ අල්ලන්න පුළුවන්. නමුත් මේක හේතු ගන්නට මේ පේන්නේ අනිත්‍ය කියලා මේකට රණ්ඩු කරන්න නැතුව මේක සාදර වෙන්න මේක මේකට මට හැඩ ගැහෙන්න පුළුවන් කියන එක අපිට පේන්නේ ලැජ්ජාවෙත් දෙයක්. පෞරුෂත්වයක් නැති දෙයක්. ඕන ඕන කට්ටි ගහන පදවලට මම නටන්න ලෑසි නෑ. මට ඕන පදෙට උඹ නටපන් කියන්න හදන්න දෙන්න නටන්නේ. ඒ වෙනස් වෙන දෙයට හැඩ ගැහෙන්න පුළුවන් මනුස්සයා කියනවා වතුරක් වැක්කිරුවොත් ඒ කියන්නේ පහළම තැනට පටල වුණාට පස්සේ කොහොමඩක්වත් වතුරේ මත පිට ප්‍රතිබිම්බේ පෙන්නනවා වතුර ඒ තියෙන හැඩය ගන්නවා. උච්චරයි භාවනා කරන හිතක හැටි. කොතන වැක්කිරුවත් ඒ පද මේ හැඩේ සීට් එක හැටියට වතුර හැඩ ගැහෙනවා. අඩියටම යනවා. මතු පිට ඡායාව පෙන්නනවා හරිම බැලන්ස්. water water level. ඕක වෙනස් කරන්න කාටවත් බෑ. නෑ මට ඕනේ සීට් එකක් ඕනේ මට පතුල හත හතර ඇස්සට තියෙන්න ඕනේ රවුම් වල තියෙන්න ඕනේ කියලා වතුර ඉල්ලනවද කවදාකවත් වතුර කකුල උඩ තියාගෙන ඉන්නවද පట్టල වෙන්නේ නැතුව බැලන්ස් නැතුව කවුරු කැළඹුවත් නතරුණාට පස්සේ වතුර තියෙන රිෆ්ලෙක්ෂන් එක පෙන්වන්න ගතිය නැති කරන්න පුළුවන් ද කාටවත් ඒ නිසා සෙන් බුද්ධාම කියනවා හිත වතුරක් කරගන්නයි කියලා භාජනයේ හැටි ගත්තා ඉතින් ভাইබ්‍රේෂන් නැති වෙලා නැති උනේ දිගට භාවනා කරපු නිසාද සීලේ නැති නිසාද සමාධිය නැති නිසාද සතිය නැති නිසාද කියලා ඉතින් අර ඒ තුනින්ම කරන්නේ Tamanට සාප කරගන්නේ කියන්නේ මේක වටිනා දේව නිර්මාණවාදී මේක වටිනවා ඒ creator is creature we are creatures we are nothing to do what to do මගේ සීලෙ නැතුව ඇදී මගේ සත්‍ය පුදුජාන්සේ කවදාක පව්කාරයට ගල් ගහන්නේ ඒ මොකක්වත් නිසා නෙවෙයි ඔකට තමයි මිනිස්සු අනිශං කියලා කියන්නේ ඔකට ඇතුළ බලයන්කෝ ඉතින් අපිට පේන්නේ ඒක නින්දාවට කාරණාවක් ලැජ්ජා අපේ අම්මල තාත්තලාවත් එහෙම උනේ නැහැ උන්දලා කිරුවේ ගැහුවොත් ගැහුවා බැන්නොත් බැන්න අපිත් ගහන්න ඕනේ කියලා වලියට තමයි යන්නේ ඉතින් වලිගේ කරන්නේ Tamange වලිගේ අපාන කන්නේ ඔය හපාගන්නේ තමන්ගේම වලිගය තමයි. එන දෙයට හැඩ ගැහෙනව වෙනුවට මේ හැප්පෙන්න යන්නේ හදන්න හදන්නේ මේ විද්‍යාව කියන කුණු අරප කියන්නේ ඕක. රිසර්ච් කියලා කියන්නේ ඕකට. ඕකෙන් වෙන්නේ ආර්ය පරිශ්‍රණය නොකරන කන්නේ. මේ කුණුහරුව පරිේෂණ අනාර්ය පරිේෂණ කරනවා මේකට එහෙමයි කරන්නේ. එහෙමයි කරන්න එපා. ඔබ කරන්න පුළුවන් ඔබ හැඩ ගැහෙන්න පුළුවන් දෙයක් කරපන්. හැඩය ගැහියන් කියලා. ඒ නිසා රටින් ඔබට නෙවෙයි පුතේ ඔබෙන් රටට විය යුතු දේ බලපං. උඹට කොච්චරක් මේ தත්තට හැඩ ගැහෙන්න පුළුවන්ද කියලා බලපන් කිව්වොත් ඒක පොළවේ ගහලවත් මරන්න බෑ. එනිසා මං පිළිගන්න කැමති නම් මං කියන මේ තමයි අනිත්‍යතාවය. අපි ඒකට කොච්චර විරුද්ධව පෙළපාලි යනවද කොච්චර චාර්ජ් ෂීට්ස් ගන්නවද කොච්චර නඩු දානවද කියලා බැලුවොත් ඉන්නේ ඒකට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. දෙවනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා ඊයේ සැලකල වේදනා දැනී දුක් වේදනාවක් දුක් වේදනාවකට නොගොස් පාවෙමින් පවතිනාක් මෙන් දැනුණු බව. මීට පෙර ආනාපාන සතිය වඩන විට එයද ඊටා සුවපහසු අත්දැකීමක් වුවත් මට දැනුනේ එය මගේ ශරීරයේ බොහෝ බහැරක සිදුවන සිද්ධියක් මෙයි. මේ මා නිස්සන්න වනයේදී ළඟ අත්දැකීමක් වුවත් ලිඛිතව ඒ ගැන විමසූ ප්‍රශ්නයකට ඔබ වහන්සේ ඊට පිළිතුරු නුදුන්නේ එය මා ධ්‍යාන තත්වයක් දැයි විමසූ නිසා වෙන්නට ඇත. වරහන් ඇතුළ ඔබ වහන්සේ ධානවලට යාම අගේ නොකර නිසා වන්නට ඇත. නමුත් ඊට පසු කාලයක එම අත්දැකීමට මම දුටුවේ එය අනාත්ම වූ විඥාන ධාරාවක් ලෙසය. ස්වාමීනි මම මේ විමසන්නේ මේ තුන් අවස්ථාවේදී වේම මට ඒ සිද්ධිය වැටහුනේ ඊට දුරකින් බවත් ඒ ධර්මතාවයන් ගැන විමසුණු කැමැත්තෙමි. ඔබ වහන්සේ ඊයේ ධර්ම දේශනාවක ශ්‍රවණය කිරීමෙන් පසු ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් පසු මම අවබෝධ කරගත්තේ මෙය ධාතු හයක සංකලනයක් මිස පුද්ගල භාවයෙන් ගැනිය හැක්කක් නොවන බව. පුද්ගල භාවයෙන් මෙවැනි අත්දැකීම් ගැනීම නිසා විඳීමක් නොව විඳවීමක් වන බවය. මා වැරදි නම් නිවැරදි කර දෙනු මැනවි. මේකට බුද්ධ දේශනාවෙම අදහසක් කරන් දැම්මොත් බුද්ධ ජානනාසේ දේශනා කරනවා ආනපන ගැන කතා කරලා නැත්නම් රූප ධර්මයක් ආනපන ගැන පටවි වායෝ පොට්ටබ ධාතුව ඒකේ 11 ආකාරයක් තියෙනවා 11 ආකාරයෙන්ම දකින්නකම් පටවි ධාතුව ආනපන දෙකක් කියන්න බෑ ඊට පස්සේ ඒක කියලා කියනවා වේදනාවෙත් 11 ආකාරයක් තියෙනවා. 11 ආකාරයෙන්ම දකින්නකම් වේදනාව දැක්කයි වේදනාව දැනගත්තයි කියන්න බෑ. වේදනාව එක ආකාරයක් තමයි බහිද්දා දුරතෝ. ඈතින් තියෙනවා බාහිරේ තියෙනවා. ඉතින් මේ කියන්නේ මට වේදනාවක් දැනෙනවා ඒක බොහොම සුවයලුනේ හැබැයි බාහිරේ තිබුණේ. හැබැයි තිබුණේ ඈත. ඉතින් ඒ නිසා මට සැකයක් තියෙනවා එහෙම වෙන්න පුළුවන්ද කියලා. වේදනාවක් තියෙනක මගේ වෙන්න එපා ඇතුළේ වෙන්න එපා කියලා තමයි හිතන්නේ. කියන්නේ අජ්ජත් බහිද්දා කියන එකේ බහිද්දා එක අජ්ජත් එක අපිටනවා තාත්‍තිකයි බහිද්දා තාත්‍තිකයි ළඟ වෙන එක තාත්‍තිකයි ඈත තියෙන එක තාත්‍තිකයි බුදුන් කියන මේ දෙකම එකයි කියලා අජ්ජත් වගේ බහිද්ද වෙන්න ඕනේ দূරේ වගේම සන්තිකේ වෙන්න ඕනේ ඉතින් දෙකම වෙන්න පුළුවන් ඒක මේ ධාතුනි මම මේක ධ්‍යානයක් වෙන්නේ නැති ඔබ වහන්සේ ධ්‍යාන වලට කැමති නැහැ ඒ නිසා ඔබ වහන්සේ මේ උත්තර දෙන්නේ නැති මට ඉතින් මේක ලියන්න බැරි වුණා මේ ඔක්කොම ෆැබ්‍රිකේෂන් ඔක්කොම කතන්දර ගිතිවි. කතන්දර ගොතන්නෙම සබ්ජෙක්ට් එක දන්නේ නැත්තම් තමයි. එන් දන්නේ නැහැ කියන කවි ඉපදෙනකොට මේ වෙලාවල නැහනේ. ටික ටිකනේ අපි සුද්ධ වෙන්නේ කමටහන සුද්ධ වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න වේදනාවෙත් වෙන 11 ආකාර සංඥාවෙත් වෙන 11 ආකාර සංස්කාරවලත් වෙන 11 ආකාර විඥානෙත් වෙන 11 ආකාර. ඒ 11 ආකාරයෙන් පහකට අපි කැමති හයකට කැමති නැහැ. මේ ඉපදුනාට පස්සේ අපේ අම්මලා තාත්තලා ඔළුවට දාලා තියෙන දේ. අපේ ගුරුවරු පන්ති කාමරෝද්‍ය අපේ ඔළුවට දාලා තියෙන දේ. ඒ නිසා ලෝකේ දුකයි. මොකද 6න් 5ක්ම හොඳයි. 6න් 6ක් 11න් 11න් 5ක් හොඳයි. 11න් 6ක් හොඳ නැහැ. අතාත්කයි කියලා පැද්ද බුද්ධ ජානසේ කට කැඩෙනකම් කියනවා රූපෙත් 11 ආකාරයෙන් කරපම් දැනගනින් බලන්න. වේදනා සංඥා සංකාර විඥාන අමාරුයි. මොකද අපි කලින් දාලා කියන එකට කියන්නේ ස්ක්‍රිප්ට් කියලා. කවුරු හරි ඔළුවට දාලා තියෙනවා වේදනාව නම් ළඟ වෙන්න ඕනේ අජත්ත වෙන්න ඕනේ දුරේ සන්තිකේ වෙන්න ඕනේ බහිද්දා වෙන්න බෑ දුරේ වෙන්න බෑ ඉතින් එතකොට බහිද්දා දුරේ වෙනකොට මේතනවා මගේ මොකක් හරි වැරද්දක් තියෙනවා මේ පේන්නේ ඇත්තටම වැරද්ද නෙවෙයි හොඳ දෙයක් වේදනාවේ ආකාර දෙකක් අන්න එකට මේ හිත පළල් කර දැක්මන තමයි මේ සාකච්ඡා අපි කරන්නේ. එහෙනම් කාටවත් ගහන්නවක්වත් නෙමෙයි. මොකද අපි ඔක්කොම ඉන්නේ එකම අන්තරාය බෝට්ටුවේ තමයි. දන්නේ නැහැ. හැබැයි මේ එක්කෙනෙකුට ගහනකොට අනික් අයට රිදෙන බව මම දන්නවා. ආච්චි ළමයි හම්බෙනකොට තම්බිට ටිකක් අමාරුයි. එනිසා ඇද්දලා එක්කෙනෙකුට දීපුවාම ඉතින් අනික් කටට තහු වෙනා ඒගොල්ලෝ hina වෙනවා ලියපෙකාට වැද්දුනා හොඳටම කියලා. <laughs> ලියපෙකා නෙවෙයි නොලියපෙකීටත් වදිනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ගියාම ඒ රූප වේදනා සංඥා සංකාර කියන පහම එක්කොටම අදාළ නැහැ. ඇත්තටම අදාළ නැහැ. රූපේ තේරුම් ගන්නකොට අනිත් පහම තේරුම් ගන්න හතරම තේරුම් ගන්නවා බුද්ධිමත්තු. තව සමහරෙක් රූපේ නෙමෙයි මේක තේරුම් ගන්න වේදනාව. නම සර්වචනන්සේ අර ලෝකවාසීන්ද දේශනා කරනකොට දේශනා විලාස වශයෙන් පහම කියනවා එක ක්‍රමයක් තමයි අපිට අදාළ වෙන්නේ. මයි ළඟ වාඩිලා ඉන්න එකට අදාළ වෙන්නේ තව ක්‍රමයක්. ඒ නිසා මට හිතුණා මේකෙදි වේදනාව පිළිබඳ බහිද්දා වේදනාව පිළිබඳ দূරේ ස්වභාවය සැකකිරීම නිසා ගොඩක් හතන්දර ගතලා තියෙනවා. අනිත් දවසෙකට ලෑස්තිලා යන්න වේදනාවේ එහෙම අවස්ථා තියෙනවා. ඒකට කියන්නේ ආච්චි ළමයා මිනොට තම්බිට අමාරු වෙන වෙලාවල් තියෙනවා. එහෙම එකක් තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නේ සමහරවිට. දවසර ස්වාමීන් වහන්සේ සතිය පැවැත්වීමේ අදිෂ්ඨානයේ හුස්ම දෙස බලා සිටිනි. විනාඩි 5ක් පමණ හුස්ම රැලි දෙස අවධානයෙන් බලා සිටියේදී මනස හීනයකට ගොස් ඇත. එහෙත් නිින්ද ගොස් නොමැත. චිත්‍රපටයක රාමුවේ රාමුමේ හීන කීපයක් ඉබේම පෙනී යද්දී නැවත මනස හුස්ම දෙසට යොමු වේ. මේ වාර කීපයක් සිදු වේ. මෙතනින් ගොඩේමට මඟක් කියාගෙන මැනවි. පෙරුවන් සරණයි. ওই විදිහට අපි කවදා හරි බණකට අහලා තිනවා නම් මේ හුස්ම අල්ලන්නේ හුස්ම ගෙදර ගෙනියන්න නෙවෙයි. හුස්මේ කිවෙන තැන බලන්නයි. අරමුණක් අල්ලන්නේ ඒ අරමුණට ප්‍රේම කරලා පච්චයක් කොටාගෙන සුරේක දාලා අතේ බැඳගෙන ඉන්න නෙවෙයි. ඒත් ගෙවිලා යනවා. ගෙවිලා තැන බලන්නයි. ගෙවිලා ගියොත් නැවත මතුවෙන එකත් ගෙවෙනවා වගේම එකක්. එතකොට ගෙවි යෑමේදී මේ මම නෙවෙයි ඒක මගේ නෙවෙයි කියලා බලන්න හිටියානම් ඊගාට මතුවෙන එකෙදිත් එයා මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය කියලා බැලුවනම් ඒ තමයි පටිච්චසමුප්පාදය කියන්නේ. ඒක ස්වභාවයෙන් හේතු ඇති කල්ලි ඇති වෙනවා හේතු කල්ලි නැති කල්ලි නැති වෙනවා. මේක මගේ දෝෂයක් අර වලාගේ දෝෂයක් කියන ගත්තොත් අපිට පටිච්චසමුප්පාදේ දකින්න බෑ. ඒකිනුත් කියන්න පුළුවන් මේ පළවෙනි සැරේ ගෙවෙන එක තාමත්ම විචිත්‍රයි. තාමත්ම සිද්ධි බහුලයි. ඊට පස්සේ ආයෙසරේ ගිවිච් එකක් ආයෙ මතුවෙනකොට හරිම සිද්ධි බහුලයි. හරිම ආස්වාදනීයයි. හරිම කුතුහල දනවනයි. හරියට පෙට්‍රල් පිච්චෙනවා. නමුත් ඒක හතර පස්සටයක් බලන්න ඇති වෙනවා ආය නැති වෙනවා. ඇති වෙනවා නැති. එතකොට අමාරු නැත්තම් තේරුම් ගන්න එන්න එන්න සිද්ධිය වෙන්න වෙන්න ඇති වෙන තීව්‍රතාවයේ සහ නැවත මතුවෙන එකේ තියෙන තරංග ආයාමය තීව්‍රතාවෙන් එන්න එන්න එන්න අඩු වෙනවා. පහු වෙනකොට තේරෙනවා මේක ඉතින් පළවෙනි එක දෙක බොහොම අමාරුයි. ඊට පස්සේ ඇති වුණොත් නැති වෙනවා නැති වුණොත් ඇති වෙනවා. ඒක නැති වෙනවා දකින්නකොට මෙයා දන්නවා තව පොඩ්ඩකින් කොහෙන්ද දෙකක් එනවා. ඇති වුණාට එයා දන්න කොහොම කරොත් වෙන්නේ නැති වෙනවා. ඉතින් මේක දිහා බලාගෙන ඉන්නවා. ඉතින් සරුංගරේ කූරිය ගහන දිහා බලාගෙන මම කරන දෙයක්වත් ඇයි කියලා අහන්නවක්වත් එයාට විවේකයක් ලැබෙන්නේ නැහැ. ඇති පිට දෙයක් නැති වෙනවා නැති වෙන දෙයක් ඇති වෙනවා කියන මූල ධර්මය දන්නවා. ඉතින් ඒක තමයි කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සර්වචනාංශයෙන් ධම්මචක්කපවත්තන සූත්‍රය අහගෙන ඉඳලා යං කිංචිස බන්තේ සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං ස්වාමීන් වහන්සේ යම් තාක් මේ ලෝකයේ ඇති වෙන තාක් දේවල් තියෙනවා සියල්ල නැති වෙන සුළුයි කියනකොටම බුදුරජාණන් දැනගත්තා අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ කොණ්ඩඤ්ඤුම ඥානවන්තයි මේ ලෝකෙ මත වෙන හැමදේම හේතු නැතුවම නැති වෙනවා නැති වෙච්ච හැමදේම ආයසරයක් නැති වෙනවා එක තරෙන් නැති වෙන්නේ ඒක නැතිලා මතුවෙලා නැතිලා මතුවෙලා නැතිලා මතුවෙලා තමයි නැති වෙන්නේ ඉතින් ඒකට එහෙම යන්න දුන්නේ නැත්නම් මේ මතුවෙච්ච දේ තියෙන්න ඕනේ කියලා ඉතින් අපිට අනිත්‍යතාවයෙන් බැට ගන්න වෙනවා. දැන් නැති වෙච්ච දේ නැතිලා තියෙන්න ඕනේ කිව්වොත් අනිත්‍යතාවයෙන් බැට ගන්න වෙනවා. අපි කියන ඇති වුණොත් නැති වෙනවා. නැති වුණොත් ඇති වෙනවා. ඒකට බලන්න හිටියොත් අපි ඊගා චිත්තක්ෂණ ඉතාම සාදරව, ඉතාමත්ම සත්‍යයෙන් බලනවා. anything happen. එනේ ඕන දෙයක් වෙන්න පුළුවන්. ඒකට කියනවා අවදි මනස කියලා. නේද නැති වුණා නැතිලාම තියෙන්න ඕනේ කිව්වොත් ඒ කුරුවල් වෙච්ච මනසක්. ඒක පිලුණු වෙච්ච මනසක්. ඒක කෙලසිච්ච මනසක්. ඒක මාරපාක්ෂික මනසක්. ඕන දෙයක් වෙන්න පුළුවන්. වෙන්න බැරි දෙයක් ලෝක කවදාකවත් වෙන්නේ නැහැ. ඒකට බලන්නේ කොහොමද දෙනෙක් කියනවා මේ නෝන්ජල්කම කියලා. නේද මම ඒකට අමුටි ගාගෙන ඉන්න ඕනේ මම කෙහෙල්ලයක් ඇතේ තියා ඉන්න ඕනේ කඩුවක් ඇතේ තියා ඉන්න ඕනේ කියලා නටනකොට වැඩි වෙලා ඉවරයි. නිසා ඇති වෙච්ච ඔක්කොම නැති වෙනවා. නැති වෙච්ච ඔක්කොම ආයසරක් මතුවෙනවා. මේක මේ අපේ පාපයකට සාපේකට වෙච්ච දෙයක් නෙවෙයි. ඒක දිහා බලා සිටීමට කියනවා පටිච්චසමුපාදේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය කියලා. ඒක දිහා බලන්න නම් you to get a distance. අපිට පොඩ්ඩක් මේ මේ චිත්‍රෙන් පොඩ්ඩක් ඈත් වෙන්න ඕනේ. ඈත් වෙනකට කියනවා උපේක්ෂාව කියලා. බලාගෙන ඉනකොට පේනවා ඒව කලින් අරගෙන ආපු pattern එකට එහෙම නැත්නම් pre decided pattern එකට ඒව උඩ යනවා ඇති. ඇයි උඩ යන්නේ කියලා බලුත් ඒ වෙලාවෙම බලපු මොඩකම තමයි. යට වෙන හැබැයි බලුවනම් යට යන්නේ ඇයි කියලා ආයි. ඒක නිතරම මෙහෙම උඩ යට යමින් තියෙනවා. ඉතින් ඒකට පුරුදු වෙනකොට අපි ඒ සිද්ධියේ තියෙන නපුරින් ඈත් වෙනවා. get a distance. එතකොට අපිට ඒක දැනුමක් වෙනවා. මේ සිද්ධියට උඩ යට යන්න ගියොත් අපිට ද්වේෂයක් එනවා. අපිට වෙහෙසක් එනවා. ඒ නිසා ඒ පැත්තේ කවියක් තියෙනවා. ඉස්සත් මනේ පැත්තේ. කැලණි ගංගානෝ නිතරම පහළ ගලානෝ මී අරකානෝ නිතරම ඔළුව වනානෝ කෙටලපටානෝ නිතරම උඩ යට යානෝ ඇටි කිචි යානෝ නිතරම jigi jig ගානෝ ගඟ නිතර ගලනවා මී අරක එබිලා ඔළුව විතරක් ඔළුවේ තියාගෙන ඇට මැස්ස වෙනකොට ඉඳපු ඔළුව වන්න උට හරි ජොලි වතුර ගහන කයට මී අරක ගහගෙන නැහැ නේ කෙටලපටල්ල කියලා කියන්නේ ගොඩ වැවිලා වතුරට දික් වෙච්ච අල කොළයායක් කෙටල කියලා જાතියක් තියෙනවා. ඒ වතුරේ තියෙනකොට උඩයට යනවා. ගොඩ තියෙනකොට හිතාවරයි. ඉතින් ආරය කරන්නේ වතුරෙන් වතුර උරා ගන්න හුස්ම ගන්න ප්‍රශ්නයක් නැහැ. ඇටි කිචියානෝ කියන්නේ චිප්ටි ගෙම්බෙක්. ඌ වතුර ගලනකොට ඌ ගහගෙන යනවා. ඌ වැඩිම දම්බි ගහනවා. ඌට ඉන්න මේ කෙතරම් කෑ ගන්නවා. ඒ සමේ ධර්මයේ දන්නේ නැති විනය නිටතරම කෑ ගන්නවා. දැන් මං කෑ ගන්නද? ධර්මය දන්නේ නැත්නම් ඇයි වෙන්න බෑනේ. ඒකට හසන් කරන්න මේක වෙන්න බෑ. ඒකට සපෝට් කරන්න ඕනේ කියලා. ඔය උඩ පනින්නේ ඇටි කිච්චා තමයි. ඔගේ වැඩිම ජෙග ජෙග ජෙග ජෙග ජෙග ජෙග ජෙග ජෙග ජෙග ගන්න. ඒ නිසා මේ ධර්මයේ තේරුම් ගන්න තේරුම් ගන්න මේ අර කානෝ නිතරම ඔළුව වනන පොඩ්ඩක් ඔළුව වනවා. ඇටමැස්ස ඉරවන්න විතරයි. හැබැයි වතුර උට ජොලි. සැලෙන්නේ නැහැ. නොසැලෙන මනස කියන්නේ ඒකට හදපු කවියක්. නොසැලෙන මනස කියන්නේ මොනවා වුණත් සිද්ධි එකකින් එල එක හිණකින් ඉදි වෙන්නේ නැහැ. මතුනොත් නැති වෙනවා. නැතුනොත් මතු වෙනවා. නිසා නැති වුණාට පස්සේ බලහන්නට මං ආයේ මතු වෙන්නේ. ඒක සාදරව නෙවෙයි. මතු වෙනවා. මතු වුණාට පස්සේ බලන්න බං කිසිම හේතුවක් නැතුව බින්දලා යනවා. ඕක දිහා බලන්නේ ඉතියා නම් ගල් බමුණෙක් වාගේ. බකන් නිලානින් ඉන්නවා කියලා කියන්නේ. බකන් නිලානින් දිල තමයි උත්තරේ. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ උදේ වරුවේ පයලංක භාවනාවේ සිටියේදී මගේ සිත සිටිවිලි දිශාවට ගියේය. ආනාපානයේ සිත පිට ගියත් මගේ සතිය අඛණ්ඩව පැවතුණේ. ශබ්ද හා කම්පන දැනුණ දේවයින් බාධාවක් නොවිනි. උදේ වරුවේ පයලංක භාවනා සියල්ලෝම සියල්ලෙන් මා සිටියේ නිින්ද වැනි තත්වයකට මා කොපමණ වේලාවක් එසේ සිටියද නිශ්චිතව කිව නොහැක. උවත් සංසුන් සිතකින් සිටීම බව දනිමි. මගේ ගැටලුව නම් ඒ සිටි මා සිටියේ නිවැරදි මාර්ගයේද යන්නයි. කරුණාකර පැහැදිලි කර දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. දෙවන ප්‍රශ්නය. ඊයේ හවස් වරුවේ පරයන්ක භාවනාවේ සිටියේදී මගේ හිස විවිධ දිශාවලට අදින ස්වරූපයක් දැනුනි. ඒ සුභ ඒ සමගම හිස අධිකව රත් වී හිස කැක්කුම පටන් ගනී. එය ගණන් නොගෙනම භාවනාවේ අඛණ්ඩව යෙදිනි. මේ අතර හිස විවිධ දිශාවලට කඩා වැටීමට කඩා වැටීමට සිදු වුණි. ඒවා නිින්දක් නොවූ අතර එයද ගණන් නොගෙන භාවනාව දිගටම කරගෙන ගියේ. මෙවැනි තත්ත්වයක් ඇති වූයේ ඇයිදයි කරුණාවෙන් පහදා දෙන්නේ නම් කෘතඥ වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. මේකන ගමුද උසාවියට. අත උසන්න කැමති ලියපෙකන. මේ මේ මම ඉච්චරුන් දරන ප්‍රශ්න නැහැ. ඔය ලියුම් කියවන්න ඕනේ නැවත නැත් කියවන්න ඕනේ මම මෙතන ළඟ වාඩිම දින එතකොට ලීවි පළවෙනි වාක්‍යය කියවන්නේ මම කියවන්නේ ඔව් ඊයේ උදේ වරුවේ පරයන්ක භාවනාවේදී සිටියේදී මගේ සිත සිටිවිලි දිශාවට ගියේය ආනාපානයේ සිත පිට ගියත් මගේ සතිය අකණ්ඩව පැවතුණේය ශබ්ද හා මම දෙකයි කියවන්න කිව්වේ මල්ලිකා කියන්නේ ආවා හරි දැන් මෙයාට මයික් එක යනවා දැන් මෙතෙන්දි කියන චිත්තේ මම හිතන සබාව පිළිගන්නවා කියලා මම සතිමත්ව වාඩි වුණා වාඩි වෙලාට හිතවිලි වලට හිත යනවා ආනපාන හිත යනවා ආනපාන යන තමයි අපේ උවමනාව තියෙන හිතවිලි වලට හිත කඩාන යනවා ඒ සතිය තියෙනවා දැන් මෙතන සති જાති දෙකක් එකක් මූල කර්මස්ථානයේ ඉන්නකොට මූල කර්මස්ථානයේ ඉන්න සතිය දැනගන්න සතිය දෙක මූල කර්මස්ථානයේ නැති වෙලාවේ මූල කර්මස්ථානයේ නැහැ කියලා දැනගන්න සතිය මේ දෙකෙන් කොයි එකද වඩා දක්ෂ වඩා කුසලතාවයකින් යුක්ත වඩා සෙල්ලක්කාරයෙක් කොයි එකද අපි දාම් සභාවට මයික් එක ඕන් කරන්න ඒකයි ගැටලුව ස්වාමීන් වහන්සේ මම ඉගෙන කිසිම කම්පැනියකට පත්ුනේ නැහැ. අසතුටකුත් නැහැ. ගැටලුව කියන්නේ දැන් Tamanට වැටහිච්ච ගැටලුව මොකද්ද? ඔය කටහඬ කියන්නේ. හරි මාර්ගයේ කියන එක තමයි ගැටලුව. ඔය විසඳන්න යන්නේ අපි දැන්. විසඳන්න හදනකොට මම ස්වභාවයෙන් අහනවා මම සත්‍ය පුරුදු කරා මට සත්‍ය පුරුදු කරන සමාජයට මට අදාළ මට ඕනේ අරමුණේ ඉන්න වෙලාවල් තියෙනවා. ඒකට මම දන්නවා සත්‍ය සාක්ෂාත් වෙලා තියෙනවා. සත්‍ය ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. මත ඒ වින්දැදි මම සත්‍යෙම මට තේරෙනවා අරමුණේ නැහැ කියලා. නැත්නම් හිතවිල්ලක ඉන්නවා සද්දක ඉන්නවා වේදනාවක් ඉන්නවා. ඉතින් මේ දෙකෙන් වඩා දක්ෂ වඩා කුසලතාවකින් යුතු වඩා රැඩිකල් සතිය අරමුණේ ඉන්න සතියද පිටගිය බව දැනගන්න නැත්නම් අහන්නේ අරමුණේ ඉන්න බව දැන ගැනීමද වඩා දක්ෂ නැත්නම් අරමුණෙන් පිටගිය බව දැනගන්න දැන ගැනීමද වඩා කුසලතාවකින් යුක්ත කුසල වඩා දෙලක්කාරය කියලා ප්‍රශ්නේ. කවුද උත්තර දෙන්න කැමති? <laughs> දැන් මේ කියන්නේ පිළිගන්න කැමතිද? මොකද්ද කියන්න කැමති? දැන් මෙතනදී කියනවා හිත සතිය නැති බවත් හිතවිල්ලක තියෙන බවත් දැනගන්න සතිය. අපි ඕක දැන් ඇනලයිස් කරනවා. ඇනලයිස් කරනවා කියලා කියන්නේ අපිට වැඩ දෙකක් එකක් සතියට යනවා. සතිය කියන්නේ අර ආනාපානට යනවා ආනාපානෙ ඉන්න බව දන්නවා. දෙක ආනාපානෙන් පිට යනවා දැන් ඉන්නේ සද්දක නෙවෙයි. වේදනාවක නෙවෙයි. ආනාපානික නෙවෙයි. හිතවිල්ලක බව දන්නවා. නේ ඔය සතිය තියෙන. එතකොට මේ ආනාපානේ දැනගන්නවට වැඩිය ලොකු සෙල්ලක්කාර ගතියක් තියෙන්න ඕනේ. ඔක්කොම බේරලා මන්නේ මගේ හිතේ ඉන්නේ හිතවිල්ල කියලා ලියන්න. ඒක නිසා මේ දෙකේම පවතින සතිය නිසායි අපිට මේ අවස්ථාව දෙක ලැබෙන්නේ. ඒ නිසා අපි කියනවා ආධුනිකයා ඉස්ලාම කරන්නේ ආනාපානෙට දාලා ආනාපානෙ තියෙන බව දැනගන්න එක. ඊගා පියවර තමයි ආනාපානෙ නැති වෙලාවෙදී නැති බව දැනගන්න එක. ඊගා පියවර තමයි ආනපානෙ නෙවෙයි නම් මොකේද කියලා දැනගන්න එක. සද්දක නෙවෙයි, වේදනාවක් නෙවෙයි, ආනපාන නෙවෙයි, හිතවිල්ලක් කියලා දන්න එක. එතන පියවර තුනක් ගිහිල්ලා තියෙනවා. දැන් අපි යනවා ඊගා කොටසට. ඊගා කොටස තියෙනවා වරින් වර මම නිින්දේ වගේ තේනවා, වරින් මම අවදි බව තේරෙනවා. එතකොට මේ දෙකේදී අවදියෙන් ඉන්නකොට අවදි බව දැනගන්න සතියත් අවදි නෑ නින්දක තෝන්තු මාන්තු හොන්දු මාන්තු කියලා දැනගන්න දෙකේ කොයි එකද හොඳ සතිය කියලා මම ආයෙත් අහනවා. මම දානවා සභාවට ප්‍රශ්නේ. මූණ මන්නේ මූණ දිවන්නේ. මේ සතියෙන් ඉඳගෙන අවදියෙන් ඉන්න බව දන්නවා. සතියේ නෑ අවදියේ නෑ හොන්දු මාන්දු නිදිමත කම්මැලි එපා කරන තුප්පයි නොකෑමනා දහපදොරා වට්ටපන්දු හිත දන්නේ මේ දෙකෙන් මේ මේ දෙකෙන් කොයි එකද සෙල්ලක්කාරයි කොයි එකද කුසලතාවිනේ යුත කොයි එකද මේ ඈ පට්ටවඳුරු ඒකද කියන්නේ අන්දමන්ද ඌයේ මසිතා තව ගණ්ඩ සිත කියලා භාවියක් තියෙනවා. මගේ හිත අන්දමන්ද වුණා. පින්න නෙවෙයි දැන් අඳුරන්නේ අකුසලේ. හැබැයි අකුසලේ දැනගන්න ඉපායි. එතන දැන් අපි එකම දේ දෙපාරකට කිව්වා. මොකද්ද දෙක? නික කර්මනේ. අර ජීවිතවල සතියයි අර අපිට ගිය බව සතිය. හරි. දැන් මොකද්ද ප්‍රශ්නේ? දැන් ওই ප්‍රශ්නේ දැන් ලියපු ප්‍රශ්නේ දැන් ආයෙ වර්ණ ගන්න කියනවා සභාව ඉදිරියට. දැන් මොකද්ද ප්‍රශ්නේ? ඔය දෙක සුද්ධ වුණා නම් දැන් ප්‍රශ්නයක් ඉතුරු තියෙනවද හිතේ අහන්න නැත්නම් උත්තරේ ලැබිලා. නේ නේ නේ මං කියන්නේ උත්තරේ ලැබිලා. උත්තරේ ලැබුණා. හරි. මොකද්ද ලැබිච්ච උත්තරේ? ඒ කියන්නේ පිටගියව දැනගැනීම සතිය තමයි වඩාත්ම හොඳම දේ. එහෙම විදිම අවිධිමත් බවෙන් සිටීම තමයි හොඳම දේ කියන එක තමයි පැහැදිලි. මමද කියලා දුන්නේ මම දැනගත්තා නෑ මේ මේ අනික් කට්ටිය කියලා දුන්නා. මම නෙවෙයි. දැන් යෝගීලාගේ වැරදුනොත් මං කියනවා ඒගොල්ලන්ගෙන් අහගන්න. මොකද ඒගොල්ලෝ තමයි කිව්වේ කඩප්පුලි නොකෑමනා දාවතුර වට්ටපඳුර ඊට හොඳයි. ඊට පිට ගියානේ පිට ගියත් දැනගන්නවා නම් ඊට වැඩිය හොඳක් නෑ. ඒක නිසා මං කියනවා ඉස්සල්ලාම අපි කරන්නේ සතිය හඳුලා දෙනවා. රජය හඳුනා දීපු ගමන් ඒ යෝගාවචරය නොදැනුවත්වම පියවර දෙක තුනක් විකට් දෙක තුනක් කරනවලු කියනවා අනිසංස අසතිය කියලා එකක් තියෙනවා. ඒකට මම කියනවා සතිය දන්න කෙනාට විතරයි අසතිය දැනගන්න පුළුවන්. අසතිය දැන ගැනීම සතිය දන්න කෙනාගේ දහ ගුණයක් වටින දෙයක්. මේකයි විපස්සනාව කියන්නේ. අපි ළඟ තියෙන සදාචාර සම්පන්න ගති පැත්තක තියලා හොඳ නරකට අලුත් අදහසක් දෙනවා. කොයි දේ වුණත් දන්නේ කොහොඳයි නොදන්නවට වැඩියි. ඒක නිසා සර්වඥාන්ස තංගත් වෙනවා සියලු අකුසල වල මුල නොදැනීම අවිද්‍යාව. අකුසලේ වුණත් කමන්නේ දන්නේ කොහොඳයි. කුසලේ වුණත් දන්නේ කොහොඳයි ඉස්සල්ලාම අපි දැනගන්න ඕනේ මේ කුසලේ මේ අකුසලේ කියලා අපි අකුසලයට ද්වේෂ කරලා අකුසලෙ නොගිය හිතකින් කවදාකවත් අකුසලේ ජය ගන්න බෑ. දිරෝ ගන්න මාර්ගය. දිරව ගන්න. නෑ මං කියන්නේ දිරව ගන්න අමාරුද කියලා. කරන්න දෙයක් නැහැ. ඉතින් මේ පුත්‍රජානනාසේ දීලා තියෙන දේ අපේ තියෙන ක්‍රමයට අපිට දිරව ගන්න සිද්ධ වෙනවා. මොකද අපේ පුරුද්දක් තියෙනවා. සතිය සතිය දැනගන්න එක විතරයි එකම දේ. අසතිය දැනගත්තොත් ආපෝ ඒක මහ භයානක දෙයක් කියලා. නමුත් බුද්ධ ජනසේ සද මේ සතර සම්‍යක් ප්‍රදන් වීර්ය ගැන කතා කරන ඉස්සල්ලාම කතා කරන්නේ නූපන්න කුසල් සහ උපන්න කුසල් ගැන. පස්සේ තමයි නූපන් කුසල් සහ උපන් කුසල් වර්ධනය කිරීම තියෙන අපිට ඉස්සල්ලාම අභ්‍යාසයේ තියෙන අකුසලයේ පිළිබඳ අභ්‍යාසය. උපන්න කුසල් නූපන්න කුසල්. ඒක නූපන්න කුසල් ෆස්ට්. ඊට පස්සේ උකන උපන්න කුසල්. මේ දෙක දැනගත්තට පස්සේ නිකම්ම හිත කුසලයට යනවා. ඒ නිසා හිතමු අපි දැන් ඔය කිව්වට මට සැකයි තේරුම් ගත්තද කියලා. මොකද මේ අර මේ ඇයි ටික කියන්න ඕනේ. දැන් මේක තේරුම් අරගෙන අනිත් දවසේ හිත පිට ගියාම අපිට සතුට වෙන්න පුළුවන් නම් කොහොම හිටියද භාවනාව? ඒකට මුළු ජීවිතේම පෙත්ත කවල සතුට විතරයි. මගේ හිත නින්දට වැටලා, නීරස වෙලා, කම්මැලි වෙලා, එපා වෙලා, බැටරි බහැලා සතුටක් ඇති වෙනවා. ඒකට බලන්න ජීවිතේ පුරාම සතුටනේ තියෙන්නේ. මොකද හැමදාම බලාපොරොත්තු සොමුමින් තියෙනවනේ. හැමදාම එපා වීම තියෙනවනේ. හැම වෙලාවෙම කම්මැලි වීම තියෙනවනේ. හැම වෙලාවෙම ඕක සතුටක් කරගත්තොත් මේක පේන බ්‍රේන් වොෂ් එකක් වගේ. නමුත් ඒ චුලසුඤ්ඤත සූත්‍රේ නැවත නැවත සර්වඥාන්සේ ඒක සඳහන් කරනවා. පොට්ටපාද සූත්‍රේ නැවත නැවත සඳහන් කරනවා. මම මහණෙනි කීයත හැරලා අරණ්‍යයට ආවට පස්සේ gedara dura ප්‍රශ්න ඇතිවෙනකොට අරණ්‍ය ප්‍රශ්න වගේක් තියෙනවා. ඒකට සතුටු වෙනවා. ඒක සතිය කියලා හිතපන්. ඒක ප්‍රීතියක් කරගන්නේ. ඒක අරණ්‍ය වාසී ප්‍රීතිය. ඊට පස්සේ කයට හිතගන්නේ. ඒකට gedara dura ප්‍රශ්නක් නෑ. අරණ්‍ය ප්‍රශ්නේ කයේ ප්‍රශ්න වගේක් තියෙනවා. බුදු දඥාන්වන්සම කියන ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඊගාචිතකනේක ප්‍රශ්නයකට ගන්න එපා. ප්‍රීතියකට ගන්නේ. මේ දන්න දුක පැමිණි දුක සිංහල දැම්මේ බොහොම ලස්සන පැමිණි දුක් පෙන්නයි. නිකොහෙද අපිට දුකක් එන්න වෙලාව. ඉනේන හැම දුකම කොම්පෝස්ට් හදනවා. රීසයිකල් කරනවා. ඕන කෙනෙක් ළඟට આવති දුක ඔය ටිකත් මට දෙන්නකෝ. ඔය දුකත් ඔය දුකත් මට දෙන්නකෝ. මම ළඟ පොඩි මැෂින් එකකට බඩු ටිකක් අඩුයි. ඉතින් අර කියනවා ඒක වටනාගම වටනාගම කියන්නේ ඒකේ තමයි මොකද ප්‍රශ්නේ? දැන් ඉතින් ප්‍රශ්නේ නැහැ නේ මම ඔයාලට දුක දීලා නෙදී. මං අරගෙන මං කොම්පෝස්ට් හදලා විකුණලත් ඉවරයි. චරිචුරු ගන්න එපා. කාගත් ළඟට කියලා නේ දෙයනේ. අයියෝ, ඒ මොකක්වත් එපා. මැද්දු බණ්ඩ කිව්වා වගේ මල්ලි අයියා හිටපන් මම ඔබට මැරණ හැටි පෙන්නන්න. මං පන්සිල් පද කිව්වාම එක සැරෙන් කප්පන් ඈ. කියලා ගිහලා ගහලයටත් වචනයක් කතා කරලා සැර වැඩියේ මම ඉදිරිපත් වුණාට මම ඇත්තටම ස්තුතිවන්තයි මම අදිස්ථාන කරගෙන හිටියා හිත නරක කරන්න නැතුව නරක ප්‍රශ්න <laughs> නරක ප්‍රශ්න අහන්න නැතුව මොකද අනිත් නැත්තම් අනිත් කවුරුත් දෙන්නේ නැහැ නේ ඉතරාට <laughs> තවර්තක් තියෙනවා ඊයේ අවස්වරයේ පරයන්ක භාවනාවේ සිටියේදී මගේ හිස විවිධ දිශාවලට අදින ස්වරූපයක් දැනුනි. ඒ ස්වභ ඒ සමගම හිස අධිකව රක් වී හිස කැක්කුමක් පටන් ගනී. එය ගණන් නොගෙන භාවනාවේ අඛණ්ඩව යෙදී. මේ අතර හිස විවිධ දිශාවලට කඩා වැටීමද වද දුනි. කඩා වැදීමද කඩා වැටීමට විනි. කඩා වැටීමටද විනි. ඒවා නින්දක් නොවු අතර ඒද ගණන් නොගෙන භාවනාව දිගටම කරගෙන ගියෙමි. මෙවැනි තත්ත්වයක් ඇති වූයේ ඇයිදයි කරුණාවෙන් පහදා දෙන්නේ නම් කෘතඥ වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. ඒ தත්ත්වය ඇතිවීම පිළිබඳව මම චෝදනා කරනවා. නමුත් මේ වගේ தත්ත්වයක් හෙටත් આવොත් මොකද්ද කරන්න ඕන කියලා දන්නවද? එච්චර. දැන් දීලා තියෙන්නේ. දැන් මොන දීලා තියෙන්නේ? ඒක ලහන ඇයි ආවේ කියලා. අහන්න එපා මේ ප්‍රශ්නේ කවදාකවත් සාධනීය ප්‍රශ්නයක් නෙවෙයි. ඒකට මූණ දෙන්නේ කොහොමද කියන එක විතරයි අහන්න තියෙන්නේ. මම දැන් ඉස්සර මූණ දීලා තියෙන නිසා මට කීත හැකි. ඒකමයි කරන්න තියෙන්නේ කියලා. අපිට මූණ දෙන්න ඕනේ නම් බුදුජානසේ දේශනා කරනවා අත්තිකේයි උප්පඤ්ඤාතෝ මග්ගෝ කියලා. ඔබට යන්න ඕනේ නම් මිනිස්සු යන්න පාරවල් 100ක් තියෙනවා. හැබැයි ඒක යන්නේ ඒකට පිටකයින් අහන්න ඕනේ මේක නොයිය යුත්තක් ඇයි ආවේ කියලා අහුවත් අපේ සම්පූර්ණ ශක්තිය ඔක්කොම එකිනෙක ගැටිලා නාස්තියක් සිද්ධ වෙනවා. එනිසා කරන්න කියන්නේ මේකට ඇයි ආවේ කියලා අනික නෙමෙයි මම මේකට මුණ දෙන්නේ කොහොමද කියලා ඇහුවත් අපි ළඟ ලක්ෂිකුත් එකක් ක්‍රම තියෙනවා. ත්‍ත්තිකේ උපඤ්ඤාතෝ මග්ගෝ කියන එක තමයි යෝගාශ්‍රම සංස්ථාවේ කැප්ෂන් එකට දාලා තියෙන්නේ. හරි අමාරු සිංහලට දාන්න. කද්දෝ ඉංග්‍රීසි වාක්‍යයක් මට ලියලා දුණා ඒක කියවලා කියවලා කියවලා මෙන්න මේකෙන් නම් ටිකක් ඒක සම්බන්ධ වෙනවයි කියලා ඒ වාගේ මනසක් තමයි මනුස්ස මනස කියන්නේ කිසි කෙනෙක් ඒක දන්නේ නැහැ. මගේ ළඟ ඔක්කොම උත්තර තියෙනවා. හැබැයි ඔළුවට ප්‍රශ්න දාන්න ඕනේ. අයින් වෙන්න නෙමෙයි මොන දෙන්නේ කොහොමද කියලා. එතකොට ඕනේ තරම් ක්‍රම තියෙනවා. ඒක කල්ැතු හදන්නත් බෑ එකක්වත් ඒ වෙලාවට අදාළ නැහැ. ඒ වෙලාවට මතුවෙන දේ කියන්නේ බොඩි නොලෙජ් කියලා. අපි ළඟ තියෙන සහජයෙන් උත්තර එනවා. ඒක ලහනවා එවැනි ප්‍රශ්නයක් ආවට පස්සේ ප්‍රශ්නෙට මුහුණ දෙන ගතියේ ගෑනු පිරිමි ගතියක් තියෙනවද බාලමහලු ගතියක් තියෙනවද උගත් නුගත් ගතියක් තියෙනවද දුප්පත් පොසත් ගතියක් තියෙනවද පැවිදි උපවිදි ගතියක් තියෙනවද බෞද්ධ බෞද්ධ ගතියක් තියෙනවද කියලා කැළම නැත ප්‍රශ්නයක් ආවම මේ ප්‍රශ්නෙට උත්තර හොයන එක තමයි මම මනුස්සකම කියන්නේ අරයෙන් අහන්න එපා මෙයෙන් අහන්න එපා පස්සට දාන්න එපා පුළුවන් එච්චරයි ඒ පුළුවන් හැකි සංඥාව උත්තරයි ඇයි ඒක ආවේ කවුද ඒක කෙරුවේ කියලා ඊතලේ ගන්න ඉස්සලා කතාවක් බුදුහාමුදුර කියලා තියෙන්නේ විදුලියාගේ ජාතිය වංශයයි මොනවද විෂ ජාතිය අහන කතාව ඒක පොයි ගේ කට වහලා ඊතලේ අරන් දාන්න ඕන ඔට්ටුයිද ඈ ඔට්ටුයිද ඔට්ටුයිද ඒකට උත්තර දෙන්නේ නැතුව මේ මේන් දාන මේන් ඔට්ටුයිද ගරු ස්වාමීන් වහන්සේ. පරියන්ක භාවනාවේදී මුලදී සිහිය පොදට නොපිටි නොපිහිටියා ටික වේලාවකින් භාවනාව හොඳින් කරගෙන ගියේ. ටික වේලාවකින් මුහුණේ සහ ශරීරයේ හැම තැනකම පාහි කූඹින් දුවන්නාක්සේ දැනුනි. ආශ්වාසය සහ ප්‍රශ්වාසය පළමුව ගොරෝසුවත් පසුවය සියුම් වී නොදැන මට්ටමට දියුණු විය. සමහර විට සතිය පිට ගියත් නැවත නැවත මූල කර්මස්ථානට ගතිමි. දිගට භාවනාව කරගෙන යන විට ශරීරයේ බ්‍රැකට්ස් ඇතුලේ කඳ කොටස ඉදිරියට නැමී පහතට පාක් වුණේය. එසේ තිබියදීම සතිය තිබුණි. එය වෙනස් කර ශරීරයේ කෙලින් කරන විට සතිය වෙනස් වේ. මෙසේ ශරීරය ඉදිරියට නැමීම වළක්වා ගැනීමට උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. ධර්ම සරණයි. වාර විනිපෙග් නැමණිය පොලිස් ඒ බහනදී අලිස් තමයි ඕගනයිසර් යාගේ දුවට ඕක වුණා. අම්මා යා පැත්තේ භාවනා කරන මෙලම මේ වැටිච්චාම දනිස උඩට පැත්ත හැරිලා එහෙම ඉන්නවා අම්මා මොනවක්වත් කියන්නේ ගෙත් නැහැ මොකද අම්මත් ඒ කඩෙම පරිප්පු දින කඩෙන් බත් කාලා දිනන කල්ලතු පස්සේ කිව්වෙත් නැහැ කිරුවෙත් නැහැ පස්සේ අයියා කතා කරන වෙලාවේදී ඒ ළමයා ඇවිල්ලා ඒ කියන්නේ මම අවුරුදු 23ක විතර ගෑන ළමෙක් කියන්න පටන් ගත්තා. කියන්න දෙයක් නැහැ සාන්තිම නැමිලා ඉන්නකොට මම හොඳටම දන්නවා සතියෙන් කියලා මුළු ජීවිතේම කවදාකවත් එච්චර සාන්තියක් විඳලා නැහැ කිව්වා. කවුරු හරි මට අත තිබ්බනම් මට විනාශයක් වෙන්නේ. අපරාධේ කවුරුත් කෙරුවේ නැහැ. මට මං හිතුවේ ඔක කිව්වේ නැත්තම් අපිට නෑනේ ඔක බෙදා ගන්න බෑනේ කියලා. ඊට පස්සේ ලිඛිතව දුන්නා මට. මම දිගට වාර්තා කරන්න. මොකද තරුණ ගෑන ළමයෙකුට එහෙම දෙයක් වෙච්චාම හුඟව දෙනෙක් බය වෙනවා. ඒ ළමයා මේ කඩා වැටිලා. හැබැයි එහෙම ඉන්නවා. අර අම්මයි කරේ පුන්නගෙන ඉන්න ළමයි දැකලා තියෙනවා. ඔය ඔය ගෙම්බා වගේ ඔය ඉන්නවා. අම්මට ගානකුත් නැහැ. දරුවට ගාන දරුවා ඉන්නේ ෆුල් ආතල් එකේ. මංගේ ළමයට කිව්වා මේ ළමයටත් එක්කම මම මේ කියන්නේ. අපි සිඩ්නි ගියා. සිඩ්නි රිට්‍රීට් එක තිබුණේ සදර්න් යුනිවර්සිටි එකේ හොස්ටල් එකේ යුනිවර්සිටි රූම් එකේ තමයි ලෙක්චර් හෝල් එකේ තමයි අපි භාවනා කරුවේ. මම රෑ 8ට 7:00ට විතරගේ බණක් යනවා. බණක් යනකොට මට තේරෙනවා ඉස්සරහින් ළමයා එහෙම කඩන් වැටුණා. කඩා වැටුණාට පස්සේ ළඟ ඉන්න කඩේට පොඩ්ඩක් කරන්ට් එක වැදුනා. ටිකක් වෙලා ගියාට පස්සේ ළඟ ඉන්න කයට කරන්ට් එක නිකන් හොඳටම වැදිලා අතගාලා බලනකොට මොනම දෙයකටවත් ආන්සර් කරන්නේ නැහැ ළමයා. ගැල්ලා මේ. දැන් රංජන් ඉදියා රංජන් කියන කියන්නේ ක්ලාන්ත වීමට එහා ගියා. ටික වෙලාවක් ගියාට පස්සේ දැන් ටෙන්ෂන් එක නැගින ඕගල ඕගනයිසර් කෙනෙක් ගවසනාද වෙයි බන්න නැතර කරමු. හෝල් එක වැකේට් කරන්න ඕනේ කියලා. ඊපස්සේ අපි එළියට ගියා. දැන් ඉති වට කරගෙන කට්ටිය පවන් සරනවා કૃතිම ශෝෂණය දෙනවා. নানা ප්‍රකාර වැඩ ඉතින් හිටියා මේ එමර්ජන්සි එකදී වැඩ කරන කෙනෙකුත් හිටියා. ඔක්කොමලා කතා කරලා බැලුවා නෙගටිව්. පස්සේ පැරාමෙඩික්ස්ලට කෝල් කරා. වද වරුසාවේ. පැරාමෙඩික්ස් ආවයි ඔක්කොම විශේෂම අපි පුරුෂ කට්ටියට ඉන්න දුන්නේ නැහැ. අපි හිටලා බලන්න පැරාමෙඩික්ස් ආවලා කිව්වා pressure normal, blood circulation normal, heart rate normal. යයන්නේ වල. එල්දාම ලෙඩ අතන. ටික වෙලා ගියද ලෙඩ නැගිට්ටා. නැගිට්ටට පස්සේ දැන් ඉතින් බණ කියන වෙලාව ඉවරයි. දැන් අපි ගියා කාමරේ. ඊට පස්සේ මට කෝල් එකක් ආවා රෑ 11ට. හම්බෙන්න ඕනේ. මම කව නැහැ. හම්බෙන්න දෙන්න බෑ කිව්වා. එසේ උදේ පාන්දර පහට ආයෙත් ආවෙලා නැහැ. ඔවිල කතා කරලා පස්සේ කිව්වා මෙහෙමයි මට කතා කරන්න ඕන ස්වාමීන් වහන්සේ. මං වෙච්ච ගාම හස්බන්ඩ් කතා කරා හස්බන්ඩ් කිසිම දෙයක් ගණන් ගත්තේ නැහැ. ඔක බය වෙන දෙයක් නැහැ කිව්වා. මොකද දැන් මොකද කියන්නේ කියලා. ඒ එච්චර සනීපයක් ජීවිතේට විතර නැහැ කිව්වා. මං ගෝ අයියෝ බේන නැගිට කියලා ඒක ආටිෆිෂියල් රෙස්පිරේෂන් කියලා මෙතන තුන් තරයක් ඇන්නයි කිව්වා තුන්වෙනි සැරේ දරා ගන්න බැරි කවට නැගිට්ටයි කිව්වා. ආටිෆිෂල් කරන ගාඩේ එක සැරයක් දීලා බැලුවා. ඉතින් හරියේ නෑ. දෙක තදින් දීලා බැලුවා. තුන ගියා නම් සෝලර් පෙක්සස් කඩන්න බහිනවා ඇතුළට. නැහිටයි කියලා කිව්වා. ඉතින් මං කිව්වා දැන් උඹට පැරාමෙඩික්ස්ලට මොනවද කියන්න තියෙන්නේ කියලා. ඒකයි ඒගොල්ලෝ මොනව කරන්නද ස්වාමීන් වහන්සේ. මගේ වුණාට මම මේ පරිශ්‍රණය කරන්නේ මම ලෑස්ති මගේ ජීවිතේ දෙන්න. එච්චර සනීප අවස්ථාවක් කොහොමඩක්වත් ඇත්තේ නැහැ කියලා. ඉතින් ඒක විශේෂයෙන්ම තරුණ කෙනෙකුට වෙච්චාම හරියට පිස්ස බය වෙනවා. ඒ වගේ පහක් ආවා ඊට පස්සේ තිබ රිට්‍රීට්ගේ මේ බ්‍රිස්බේන් වල. අච්චරම දුරදිග කියන ඊට පස්සේ මම කව ඕගොල්ලෝ යන්න තිබේ මේ මේ මේ සිඩ්නි ඒක නිකන් ෆුල් ඇක්ෂන් පැක් ලොකු පික්චර් එකක්. කියන්නේ 70 70 mm fully packed මෙවුවා. මේක දන්නේ නැතුව හැන්ඩල් කරා නම් ඔක්කොමලා පිළිගන්නේ මේ භාවනාවේදී නොවිය යුක්තක් කියලා. ඒ කෙනාගෙන් යවුවනම් කියන ඔය ඔක්කොම සිද්ධි ඔක්කොම action replay slow motion දාලා බලන්න පුළුවන්. ඒ තරම්ම සනීපයක්. ඉතින් ඔක සැරයක් දෙසරයක් වුණාට පස්සේ ඕක ඒ කඩාවැටීමකින් තොරව සිද්ධ වෙන්න පටන් ගන්නවා. මම මෙතන ඉන්නවා කියලා දන්න තාක්කල් කිසිම සැපක් මේ ජීවිතේ නැහැ. කට කොහලක ඉන්නේ. මට දැන් නිින්ද ගිහිල්ලා කියලා දන්නවනේ. ආතල්. පුළුවන් නම් කාටද නිින්ද කිය වෙලාවේ දැනගන්න මම දැන් ඉන්නේ නිින්ද කියලා නිවනට දෙන්න පුළුවන් කිට්ටුම සමීකරණය නිදර්ශනය ඉච්චරයි. නිින්දේ ඉන්නකොට අපි දන්නවනේ නිින්දේ ඉන්නේ කියලා. දැනීම කියන්නේම කටුකම්බියක්. කොහොලක්. දැනීමක් තියෙන තාක් කල් මිදවලු. අපිට තියෙනවා මේ ජීවිතේ දැනීම නැතුව පවත්මක් තියෙනවා. ඒක අපිට පෙන්වන්නේ ඒක හරියට matter and dark matter වගේ. ඒක තනිකර ආධ්‍යාත්මික දෙයක්. ඒක තනිකරම philosophical දෙයක්. ඒකට ගිය කෙනාට ආය ඕන ඕන වෙලාවට යන්න බෑ. නමුත් නොගිය කෙනාට වැඩි chance එකක් තියෙනවා එතෙන් යන්න. ඉතින් නිසා ඒකට යනක විස්තර කරනකොට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්, කාල් ජුන් කතා කළේ කිව්ව පස්සේ දෙන්න තරහ වුණා. කාල් ජුන් කතා කළේ කිව්වා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් උඩුතේ ඉඳලා යටිහිතට යන්න බින්ගයක් කපන හැටි අපිට කියලා දුන්නයි කියලා. දන්න තැන ඉඳලා නොදන්න තැනට යන පාර. කියන්න පුළුවන් තැන ඉඳලා කියාගන්න බැරි තැනට යන තැන. පාලනය කරන්න පුළුවන් තැන ඉඳලා පාලනය කරන්න බැරි තැන. සීමා මරියාදාවල් තියෙන තැනක ඉඳලා සීමාවල් නැති, වැටකොට බැමි නැති අපේම අපේම අපේ ලෝක. ඕකටයි මේ භාවනා වැඩසටහන සංවිධානය කරන්න කිව්වනම් මේ එක්කෙනෙක් කෙනෙක්ක් නැහැ. අපි කියන්නේ නැතුව සංවිධානය කරන්නේ. මේ ඔක්කොම නැති කරන්නයි අපි හදන්නේ කියලා කිව්වනම් මේ භාවනාවේදී අඩි ගන්න විනාඩියකට කියලා අම්බෝ පස්ස බල බල දුවයි. මේ කට්ටියට ඕනේ gedere යනකොට ඔටුන්නක් දාගෙන කඩුවක් අරගෙන වැඩ වෙන්නන්න වෙන්න දීබ්බජක් ඥානෙ මෙන්න උදයබ්බේ ඥානෙ මෙන්න සංකරුපෙක්ක ඥානෙ කියලා වැඩ පෙන්නන්න හදන. මෙහි ආවට පස්සේ අර තිබුණු සබ්බතරීමත් නැහැ. කටේ තියෙන නරිවන්දන් රෙද්ද පල්ලෙන් බයිනවෝ කියලා කියන්නේ නැහැ. ඕකට සාදර වෙන්න කියලා අම්මා කෙනෙකුට පුළුවන් ද පුතෙකුට කියන්න. ඕකට සාදර වෙයන් කියලා ගුරුවරයෙකුට පුළුවන් ද ගෝලයෙකුට කියන්න. අඩු ගානේ මට පුළුවන් ද මට කියාගන්න. ඔය බුදුරජාණන් දේශනා කරන මැරෙන්න ඉස්සෙල්ලා ඔක අත්දකින්න පුළුවන් කියලා. අනිත් හැම ආගමකින් කියන මරණයට පස්සේ ලක්ෂ කෝටි වාරයක් ඔක අත්දකපු කෙනෙකුට මරණය කියන්නේ මොකද්ද කියලා හිතන්න. ප්‍රශ්නයක් නෙවෙයි මේක උත්තරයක්. ඒ වෙනකම්ම අපේ රීසනින් අපි හදා ගන්න ඕන. අපි මේ මේ වගේ දේවල් තේරුම් ගන්න හැටි හදන්න ඕනේ. ඒක බුදුරජාණන්සේ ඔය නිබ්බාන පරිසංවිත දේශනා, ශූන්‍යතාවට සංවිත දේශනාවල පුදුම තාලෙට විස්තර කරලා තියෙනවා. නමුත් අපි තේරවාදී අහුලගත්තේ අර බුදුහාමරගේ රැස්වීදන කැලලයි, සිද්ධාර්ථ කුමාරය කැලලයි, ජාතක පොතයි අර කිව්වා මේක දැම්ම කරන්න බෑ ඒක මෛත්‍රී බුද්ධ සාසනය කියලා පැත්ත කරගන්න. පහුගිය අවුරුදු 20 ඇතුළත පුදුමාකාර විදිහට ඕක අත්දකින්න මිනිස්සු ඒ විතරක් නෙවෙයි දැන් ඒක රචනයට අවිලා තියෙනවා. ලියන්න පුරුදු කරනවා. ඒ ඒ ලියන දේවල් අහනකොට මේ අවුරුදු 7 ළමයි සතිපාසලේදී විස්තර කරනවා පුදුමාකාර විදිහට ගිරව් කතා කරන්න පුරුදු වෙනවා වගේ. ඒකල লীලා පෙන්නනවා. ඔය ඔය බිල් එක දෙන්න මම. ඔක්කොමලා පොඩ්ඩක් ඇද්දේ කවා ගන්නකො. දැන් මම මේ සද්දයක් දෙනවා. මේ ඔක්කොමලා අහන්න ඕනේ මේ සද්දේ තියෙන ස්වභාවය තමයි උච්ච ස්වරූපේ පටන් ගන්න ගෙවෙනවා. අහන්න ඕනේ ගෙවෙන තැන. සද්ද ගෙවිලා ගියාට පස්සේ හොඳට බලන්න මේ වලිගය අල්ල ගන්න පුළුවන්. ගෙවෙන shabdේ වලිගය අල්ල ගන්න පුළුවන් කියලා. හොඳයි ස්තුතියි අධිකාරිමු කවුද කැමති අත්දැකීම් විස්තර කරන්න. සද්දයක් දීලා ඉවර වෙනකන් අහනකොට සද්දේ අවසානයේ අත්දැකීම සද්දේ අවසානයේ ඇසීම විස්තර කරන්න කැමතිද කොහොමද කියන්න බලන්න. කවුරුත් කතා කරන්නේ ඒක තේරුන්නේ නැද්ද මං කියපු දේ නැත්නම් කරගන්න බැරි වුණාද නැත්නම් කියන්න කැමති නැද්ද ඊර්ෂ්‍යාවට ක්‍රෝධයට ඈ බ්‍රේක් ඩොට් කඩි කඩි කඩි කඩි ආයෙ සත්‍ය ඒ වගේ තව කෙනෙක් කතා කරන්න උත්සාහ කරනවා එම්ටිනස් එකට යනවා. මෙයා කියනවා ඒක යන්නේ දිග ලයින් එක ගිහිල්ලා කැඩි කැඩි කැඩි කැඩි ගිහිල්ලා ඉවර වෙනවා. දැන් ඒ කියනවා ඉවර වෙනවයි කියලා. තව මේකට ඒ විදිහේ අත්දැකීම් එකතු කරනවා නම් ඈ අන්තිම මොකද්ද? ඒක ඇදලා ඇදලා අන්තිම කෙලවර මට ඕන කරන්න. නැති වෙන වෙලාවේ පැතර ගිල්ල ආපහු ආවා. මෙයා කියනවා ඒක නිකන් ගියා නැති වුණා ආයෙ නැති වුණා ආයෙ ආවා කියලා ඒ වගේ චක්‍ර කීපයක් කියනවා. තව කවුද කැමති අදහස් ප්‍රකාශ කරන්න? ඔව්. ඉවරේ මොකද්ද ඒකේ? ඒක හරි සද්ද ඇහෙන එක නෙමෙයි මං කියන්නේ ඉවරේ. අඩුවේගනේ අන්තිම මොකද්ද කියලා. මොකද කියන්නේ? ඉවරලා සද්ද ඉවරලා සද්ද ඉවරලා ඉවරලා ඉවරලා තුනි වෙලා ගිහින් sound of silence සද්දයක් නැති සද්දයක් සද්දයක් නැහැ. නමුත් අපි සද්දයකට හිත දාගෙන ඉන්නේ ආන්න හිතේ ඉන්න තාගෙන ඉන්න හින්දා ඇහෙන්නෙත් නැහැ සද්දෙත් සද්දෙත් නැහැ sound of silence කියන්නේ අහනවා ඇහෙන්නේ නැති තත්ත්වයට යනවා. අහන්න දෙයක් නැහැ. එතකොට අහනවා ඇහෙන්න දෙයක් තියෙනවා අහනවා ඇහෙන්න දෙයක් නැහැ. මේ දෙකෙන් වැඩි සතියක් තියෙන්නේ කොයි වෙලාවෙද? දෙවෙනි. ඒ කියන්නේ අහනවා අහන දෙයක් නැහැ. අපි සම්පූර්ණ කන රුකුල් දීගෙන අහගෙන ඉන්නවා ඇහෙන්න දෙයක් නැහැ. ඊට චිත්තක්ෂණය ඉස්සලා කන රුකුල් දීගෙන ඇහුවා ඇහුණා. දැන් ඇහෙන්නේ නැති වුණොට සතිය 100% නගිනවා. එතකොට මනසෙන් ආපහු සද්ද එනා වගේ conceptually ඇහෙන්න පටන් ගන්නවා. එතකොට සැකයක් එනවා මේක හිතලුවද්ද ඇත්තද කියලා. එතකොට ඩොට් ඩොට් වගේ පේනවා. නැත්නම් ගියේ සද්ද ආවා වගේ පේනවා. එතකොට පේනවා ඇත්තටම මේ ආහන දෙයක්ද නැත්නම් මනස විකාරයක්ද කියලා. ඒ කියන්නේ ඔය මයින්ඩ්ෆුල් එක ගියාට පස්සේ පෙත්ත කපලා ගියාට පස්සේ සද්දයක් අහන්න සද්ද තියෙන්න ඕනේ නැහැ. හිතට හදාන ගන්න පුළුවන්. ඒ එක්ස්පෙක්ටේෂන් එක තියෙනවා. ඒතකොට concept එකක්ද reality එකක්ද දන්නේ ඉතින් අපි ක්වීන්ස් village එකේ කරාවක. කරනකොට ඒ පොඩි ගෑන ළමයි හිටියේ පොඩි ගානක් හිටිය ළමයි. කරනිනොට මං කිව්වා ඒ වෙලාවේදී 100 100ක්ම සතිය කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ. අහගෙන ඉන්නවා ඇහෙන්නේ නැහැ. ගෑනුම කදාලුවා සාංශ මම දැනගත්තා කිව්වා 100 100ක්ම කම්පැෂන් කියන්නේ ඕක තමයි කිව්වා. අම්ම කතා කරලා කිව්වා අනේ මටවත් එහෙම දෙයක් තේරෙන්නේ නැහැ කියලා. පස්සේ ළමයි තීසිස්ය ලියලා දුන්නා මට. අපි යමක් නොකර ඉන්න වෙලාවේ තමයි 100ක් අනුකම්පාව සිද්ධ වෙන්නේ. යමක් කරන හැම වෙලාවෙම අපි තුච්චයි, පාහරයි, කැතයි. තීලම මේ කොහෙන් මේ යමක් නොකර සිටීම සහ කම්පැෂන් අතර සම්බන්ධයක් කොහොම ගත්තත් දන්නේ ඉවර වෙනකම බලන්නේ. ඒ කියන්නේ උස්ම ඉවර වෙනකම බැලුවොත් එතන තමයි අට කම්පැෂන්. උපරිම සතිය උස්ම බලනවා පේන්නේ නැහැ. හුස්ම බැලීමට netතර දීලා බලාගෙන ඉන්නවා. පේන්නේ නැහැ. කියන්නේ හුස්ම පේනකන් තව භාවනා පටන් අරගෙනවත් නැහැ. අද තාම ආනපනේ හම්බුන්නේ නැහැ කියලා වෙනම චෝදනාවක් තියෙනවා. ආනපනේ දැක්කත් ආනපනේ පේන තාක්කල් භාවනාව නැහැ. ඒ ආනපනේ ගිවෙන තැනට ගිහිල්ලා එතන අපි බලාගෙන ඉන්නවා. පේන්නේ නැති වෙලාවක් ඉන්නවනේ. අහගෙන ඉන්නවා ඇහෙන්නේ නැති වෙලාවක් තියෙනවනේ. ඒක තමයි අප්‍රමාද පිළිබඳ හොඳම අර්ථකතනෙ. ඉතින් ඒකට තියෙනවා බීතෝවන් පැස්ටෝරල් මියුසික් එකේ නම්බර් 6 සිම්පනි එකේ එයා ප්‍රීම ඔකෙස්ට්‍රා එක ගෙනල්ලා ලස්සන පැස්ටෝරල් මියුසික් එකක් ගිහිල්ලා මියුසික් නතර කරනවා. පොඩ්ඩකින් ආයේ මීට පටන් ගන්න හයි පිච් එකට යනවා. ආයෙ නතර කරනවා. කයින් හරි අහුවොත් එimhe හොඳම මියුසික් එක මොකද්ද කියලා මොකද්ද වෙන්නේ? මොනක්වත් නැති වෙලා. ඉතින් අපිට ඒක නිතරම තියෙනවා. නිහඬ භාවයට අහුම්කම් දෙන්න හිතුවොත් බියුතෝන්න ඕනේ නැහැ. ඔකෙස්ට්‍රා එක ඕනේ නැහැ. සද්ද නැතිකම තමයි හොඳ මියුසික් එක. අපි කියන්නේ පාළුයි කියලා. කම්මැලි කියලා. ඒ නිසා අපි බලනකොට මොනවත් පේන්නේ නැත්නම් අහනකොට මොනවත් ඇහෙන්නේ නැති වෙලාවේ තමයි 100%ක්ම කම්පැෂන් එක තියෙන්නේ. 100%ක්ම වෙල් බීන් එක තියෙන්නේ. 100%ක්ම Taman ගැන අත්තාන් අත්ත කුසලයේ අත්ත සිද්ධිය සිද්ධ වෙන්නේ. ඉතින් යමක් කරන තාක්කල් අහන අහනකොට ඇහෙන තාක්කල් මේකේ අවුල තියෙනවා. ඉතින් බුදුරජාණන්සේ හොඳට අහන්න දීලා ගෙවෙන හැටි බලන්න කියනවා. ඉතින් ඕක තමයි අටුවාචාර්යන් වහන්සේ තුන්වෙනි පාරජිකපාලි අටුවාවෙත් විසුද්ධි මාර්ගෙත් පෙන්වන්නේ. හොයියෙන් ගහලා පෙන්නලා ඉවර වෙන තැනකම යන්න කියනවා. ඕක තමයි ආනපාන කියන්නේ. ආශස් ප්‍රසස් හොඳට ගොරෝසු දැනෙන තැන ඉඳලා ගෙවෙන කම්ම යන්නේ එතකොට තුන්වෙනි පළවෙනි ධ්‍යානෙ ඉඳලා හතරවෙනි ධ්‍යානෙ දක්වා ඔච්චරයි පාර. ඉතින් එතෙන්දි තමයි උපරිම උපේක්ෂාව, උපරිම අනුකම්පාව, උපරිම මෛත්‍රිය තියෙන්නේ මොකේදද මොකවත් නොකර ඉන්න වෙලාව. හැබැයි අරීම පාළුයි. අරීම කම්මැලි, සාපයක් වාගේ, මුස්පේන්තුයි, හුනියම, විකාරයක්. අන්නෝකට සතුට වෙන්න ගියා නම් ජීවිතේ පුරාවට පෙත්ත කබලා සතුට තියෙනවා. මොකද නිතරම හොනියන්නේ මේ ජීවිතේ. කම්මැලි ජීවිතේ එපා වෙනවනේ. එතකොට බුදුහාමරෝ සිහිපත් වෙනවා අම්බෝ බුදු කෙනෙක් නොවිදින්න අපි මේවට අපනෝල් දානවා. තොවිල් නටනවා. දැන් අපි දන්නවා මේක තමයි නිවන කියන්නේ කියලා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. දේවාසන්නයි පින්වත් ස්වාමින් වහන්සේ මම අවුරුදු කීපයක සිට වහන්සේගේ වැඩමුළුවට සහභාගී වූ අයෙක්මි. සක්මන් භාවනාවේදී පායට හිත යොමු කර පියවර 10ක් පමණ යන පමණ යනතුරු පියවරක් පමණ පියවර 10ක් පමණ යනතුරු හිත විසිරුනේ නැත. ඒ අතරතුර විලුඹින් පටන්ගෙන ඇඟිලි නැවෙනසේ ඉවර වෙමි පයෙන් පය මාරු වෙන හැටි හොඳින් දැනගනිමි. කාපට් පොළවේ සුවයක් දී පොළවේ තද ගතියක් උස් පහත් ස්ථානවල එය ගැටෙන ආකාරයෙන් හොඳින්ම වැටහි ගියේය. පය ගැටෙන ආකාරයෙන් හොඳින්ම වැටහි ගියේය. හැරෙන අවස්ථාවේදී පියවර ළඟ ළඟ තැබීම සහ කකුල හැරෙන ආකාරය හොඳින්ම දැනුනි. පයි පය මාරු වන විට දණහිසින් පහළ මස් පිඩු රිදෙන ආකාරය සමහර අවස්ථාවල ඇට කැරෙන ශබ්දය හොඳින්ම වැටහි. මේ අතර හිත වෙනත් ශබ්දවලට සහ රූපවලටද තව තවත් දේවලටද විසිරී යන හැම විටකම නැවත පායට හිත උත්සාහයෙන් යොදාගත් අවස්ථාන් පිළිමි. මේ විදිහට ඊයේ දවස දවස පුරාම කළ සක්මන් භාවනාව කරගෙන ගිය මට අනුකම්පා කර මගේ අනුපාව කියා දී මෙය සාර්ථක කරගන්න ඔබ වහන්සේගේ උපදෙස් ඉල්ලමි. ඔබට නිදුක් නිරෝගී සුව සහ අපට අපේ දරු මුණුහුරුන්ට ඔබගේ මඟ පෙන්වීම ලැබීමට දීර්ඝාංශ ඔබ වහන්සේට පතමි. තෙරුවන් සරණයි. ඔ මේකේ වාක්‍ය දෙක තුනක් තියෙනවා. ඒ වාක්‍යයේ තියෙන වචන මට කියන්න බැරි ඕන මලි කල්කියුම් කියවන්න කියලා. ඒක තැනක තියෙනවා විදිනකොට ඇට කැඩෙන්න හැටි, කකුලේ උඩ හරිය වේදනාවක් තියෙන හැටි, එතකොට පය තිනකොට දැනෙන දැනීම් දැනෙනවා කියලා. එතකොට මේ සක්මන් කරනකොට මේ විදියට ඇට කැඩෙන අමාරු දැනීම සහ මාස්පුඩුල වේදනා දැනීම මම මේ කෙනාගෙන් අහන්නේ. ඒක සතිය තියෙන බවට සුබ නිමිත්තක් පෙර නිමිත්තක්ද නැත්නම් සතියට ආරිය ආදුවක්ද කියලා. ඒ වාක්‍ය ටික අල්ලගන්නකෝ ඒක. ඒක. දීපේකනාගේ කැමැසිද කට උත්තරයක් දෙන්නේ. මේ විදිහට වේදනාව දැනෙන එක මෙතන ඇට ගන්නවා වගේ දැනෙන එක සතිය තියෙන නිසා ලැබිච්ච ලාභයක්ද සතියෙන් ලැබිච්ච ආනිසංශයක්ද සතියට ලැබිච්ච තෑග්ගක්ද නැත්නම් සති භාවනාවට හිරිහැරයක් කරදරයක් අරියාදුවක්ද කියලා මම මේ අහන්නේ. අත උසව. හරි දෙන්නකෝ තව තව විනාඩියක් දෙකක් තියෙනවා නරකට නරකට. ඒ ඒ වේද ඒ ටික ලකුණු ටික තියෙනද ඔක ලියුම කියලා තියෙන ටික? අරු මාරුවන විට දන්හිසේ පහළ මස්පිඩු රිදෙන ආකාරයත් සමහර අවස්ථාවල ඇටකැද්ද ශබ්දයක් හොඳින්ම වැටහින. මේ අතර හිත වෙනස් ශබ්දවලට සහ රූපවලටද ඔව් අපි අර දෙක අරගන්නවා. එතකොට මේ මස්පිඩු වල වේදනාස ඇටකැද්ද ශබ්දය කියලා කියවනකොට ඕනම කෙනෙකුට හිතෙන්නේ මේක මේ භාවනාදී ඇතිවෙච්ච නරක දෙයක්, කරදරයක්, බාධාවක්, වාතයක් හිටියරයක් කියලා. එදා යාගෙම කට උත්තරයක් ගන්න ඕනේ. එතකොට කියනවා නෑ මකට එහෙම එකක් මම වාර්තා කරන්නේ නෑ. මම වාර්තා කරන එක මම අගය කරනවා. නමුත් ඒක මේ හිරියරයක් කරදරයක් නෙවෙයි. නෙවෙයි සමහරවිට. එතකොට තව ඉස්සරහට භාවනා කරනකොට මේ මේ මේ මස්පිඩුව නෙවෙයි මුළු මුළු කයම රිදෙන්න ගත්තොත් සක්මන් කරනකොට මොකද දෙයක්ද නරක දෙයක්ද? ඒක දැනීම හොඳ දෙයක්. නැති යන්තම්. ඒ මොකද අනික් වෙලාවට අපි ඉන්නේ කොහෙද කියලාවත් දන්නේ අපි ඉන්නේ අතීතේ. එතකොට මේ පයේ තියෙන හෙන ගැහුවත් මේවා තේරෙන්නේ නැහැ. අනාගතේ ඉන්නකොටත් දැන් මේ පැමිණි දුක් පෙන්ඩයි කියලා කයට හිත ඇවිල්ලා ලෝකයක් කරදර නෑ අපිට ගමක් කරදර නෑ අපිට අරණ්‍යයක් කරදර නෑ කයක් කරදර තියෙනවා. මේකට සාදර වුණා නම් පැමිණි දුක් පැනිරහයි කියලා සිංහලයේ තියෙන වචනේ සාදර වුණා නම් තවත් කමඨාන් සුද්ධ කරන්න ඕනේ. අපි හිතන්නේ මේක මෙච්චර ලස්සන භාවනා කරනවා සුදුරජීත් ඇඳගෙන අටසිලෙත් ඇඳගෙන බලන්න පරතරයිනේ අපේ භාවනාවට මේ මේ විදිහට කකුලේ අමාරුවක් ආවා මේ මේ විදිහට ඇට ගැටෙන පටන් ගත්තා ඇටර්න් එක කඩන්න ඕනේ අම්බරලා දාන්න ඕනේ ආයෙනේ කෝවේ දාලා ඇඹරුවා වගේ එතකොටත් කියන්නේ අම්මේ දැන් නම් භාවනාවට සතිය කියන එක 100% ඒ මොකද ඇඟෙන් එන හැමදේම දානවා. අපි ඇඟෙන් එන හැමදේම දන්නේ නැත්නම් ලෝකේ තියෙන කුණු හරප තේරම දන්නේ. සත්ත පහක වැඩන්නේ අපි ජීවිතේ අපෙන් හොරකම් කරා මේ ජීවිතයත් එක්ක ජීවත් වෙනවා කියලා කියන්නේ මේ දැනෙන පුංචි හැබැයි කාගේවත් දෙයක්වත් ඊයේ වේදයක්වත් හෙට දෙයක්වත් හිතෝ දෙයක්වත් නෙවෙයි. අස්පන අපිට වෙන දේ. ඒකල එක සතුටින් වාර්තා කරන ක්‍රමයක් තියෙනවා. මේකේ පාවිච්චි කරලා තියෙන වචන අනිවාර්යයෙන්ම නැස්චාර්ත දානකයි. දැනීමක් දැනෙනවා කියන විදිහට දුක් වේදනාවක් දැනුණා කියන එකයි වේදනාව කියනකොට කියවෙන්නේ සිංහලෙන් වේදනාව කියන්නේම දුක් වේදනාව වලට. ඉස්සරහට එනකොට අපි ඒක දෙනවා රසය උපදින තාලෙට. ඒ ලියන ලියමන ලියන්නේ මෙහෙමයි. පොඩි එකෙක් කියනවලු යාළුවාට hina වෙන්න එපා හරිද? අපේ අම්මා තාත්තා ගාවට යන්නේ ධන ගාගෙන කියලා. අම්බෝ හරි වටිනවා. ඒ මොකද ඇයි එච්චර බය දෙන්නේ නෑ තාත්තා බීලා ගොම ඇඳ යටට යන්නේ. අම්මා මෝල් ගහක් අරගෙන ධන ගහගෙන ගිහලා ගහනවා කියලා තාත්තට. ඌ කියන්නේ කොහොමද ඒක? ඔයා දන්නේ අපේ අම්මා තාත්තා ගාවට යනකොට ධන ගහගෙන යන්නේ අනේ. කොච්චර ලස්සනද කියලා බෑ. පස්සේ ගෑල්ල ඇහුවොත් විතරයි කියන්නේ. කකුලට දෙනවා බඩට දෙනවා කියන්න එපා. වෙන්ද නොදැනිච්ච විදියට මට මස් පිටි වල දැනීම දැනුණා. වෙන්ද නැහෙන විදිය පුංචි පුංචි ඇට කරන දේවල් පටා මට දැනනවා කියනවා. එතකොට කාට හරි කුතුහලයේ දනවන ආස්ති ආත්මික මේ ආස්තික පැත්තට යන ලියමනක් තියෙනවා. මුළු ත්‍රිපිටකයම කියවන්න නැස්චාත් මොකුත් ලිපුත දැන්සේ කියලා නැහැ. මුලින්සේ දන්නවා කියවන්න කියවන්න පව් වැඩෙනවා. කියන කෙනාගේ තිත් නරක වෙනවා අහන කෙනාගේ තිත් නරක වෙන නිසා සුන්දර පැත්ත විතරයි කියලා තියෙනවා. අපි කියන්නේ දුක්ඛ සත්‍ය ගැන. කියන්නේ දුක නිසා ඕනම දෙයක් මේ ලෝකේ තියෙන ඕනම ගුණාර්පයක් විපස්සනාට දැම්මට පස්සේ ඒක ක්‍රියේටිව් ප්‍රොඩක්ටිව් තව කෙනෙකුට කර බලන්න හිතෙනවා. ඒක වෙනයි. ඒක අල්ලන්නේ ඒකට පස්සේ නම් වෙනත් අතට යන සිව් පිළිසිම්බියා කියලා જાතියක් තියෙනවා. අර්ථ ධම්ම නිරුත්ති පටිභාන කියලා Tamanට ඇති වෙච්ච ඉදී තව කෙනෙකුට උනන්දුවක් ඇති වෙන පිණිස ඕනෙම දෙයක් ලියන්න පුළුවන්. අන්න ඒක මේ දන්නවනම් එයා හරිම කැරිස්මැටික්. හරිම ආටිකියුලේෂන් එකක් තියෙනවා. ඕන දෙයක් කියන්න පුළුවන් එයාට ඕන ස්වභාවයක් කියන්න පුළුවන්. වසංකන්න දෙයක් පුද්ගලිකයි රාශිකතයි මොකුත් නැහැ. ඕන දෙයක් කියන්න පුළුවන් පොසිටිව්. ඒකේ අන්තිම ශ්‍රේෂ්ඨය බුදුහාමුදුරුවෝ. ලෝකේ තියෙන අන්තිම දුක තමයි මේ 84 ධර්මස්කන්ධය කියලා උත්තරම දෙයක් පාඩපත් කරලා දීලා තියෙන්නේ. ආර්ය සත්‍ය, දුක්ඛාරිය සත්‍ය. ලීලා තියෙන්නේ මොකද්ද? සුන්දර දෙයක් කරලා. අපි පෙරලා පෙරලා බලනවා දුක හිතකින් චර්සිච් පිටකේ කොහෙද චතුරාර්ය සත්‍ය කියන දුක සත්‍ය. නෑ ලස්සන දීලා අපි බලනකොට කාලා ඉවරයි. ඒ මොකද වේදනාවක් එනකොට ඒක සතිය කියලා සතුට වෙනවා. වේදනාවක් එනකොට පස්සද්ධිය කියලා සතුට වෙනවා. වේදනාවක් එනකොට සුඛය කියලා සතුට වෙනවා. මොකද අඩු ගන්න මේකවත් දන්නේ සතිය තියෙන හින්දානේ. ඉතින් ඒ නිසා කියන්න මතක තියානින්න සතියට දැනෙන්නේ හරියට දැනෙන්නේ දුක විතරයි. ඒකට විශේෂණ පද දෙකක් දානවා. දුක්ඛ ආර්ය සත්‍ය කියලා ආර්ය සහ සත්‍ය කියන කොටස දාපු ගමන් දුකට පුදුම ලස්සනක් නෙන්නේ. වෙන්න කියනවා ඔය දුක් ගැනවිල තමයි. ඒකට විශේෂණ පදයක් කරනවා ඒක ආර්යයි. කවුරු කරවත් ඔච්චරම තමයි උසස් බවට පත් කරනවා. ඒක සත්‍යයක්. වසංගන්න බැරි සත්‍යයක්. ඒක ලියන්න ඕනේ හැබැයි පැණි බේරෙන භාෂාවකින්. දැන් කොල්ලෙක් කෙල්ලෙකුට ලියනකොට ලව් ලෙටර් තියෙන කට දෙපැත්තෙමත් වැක්කේනවා. ලිපියේ කොලේට මූණ යවන විට වැක්කිරණ දේවල් කොලේට වැටෙනවා. ඒ අතින් අපේ තේරවාදී ලියපු තේරවාදී ගිනාපු රහතන් වහන්සේලා විතර සාහිත්‍ය දරයෝ මුළු ලෝකෙම නේ අවුරුදු 2600ක් ගිහිල්ලා තාමත් ඒක ශ්‍රේෂ්ඨ ධර්මයක්. ලියලා තියෙන හරිය ලියලා තියෙන දුක්ඛ සත්‍ය ගැන. ඒ කියවන්න ආසයි තනවා පත්තිරෝල් ලියන්න තනවා ගලිය කොටන්න තනවා රම්පත්තිරෝල් ලියන්න තනවා. ඒකේ ලියන භාෂාව වෙනස්. ඒ නිසා භාවනා කළ ඉවරනට පස්සේ you know how to find a reason to be glad under any circumstances. ඕන එකක් ආවක සතුටින් ඉන්න දන්නවා. එහෙම හිතන්නේ මේ ලියලා තියෙන දැන් දැන් මොකද්ද ප්‍රශ්නේ මොකද්ද ආන්නේ දැන්? දැන් ප්‍රශ්නේ නැහැ. සන්තෝෂම්. රජියන් රොම්බ සන්තෝෂම්. ගරු ස්වාමීන් වහන්සේ පසුගිය අවුරුදු දෙකමාරක පමණ කාලයක සිට ආනාපාන සති භාවනාව පුරුදු කරගෙන ආවෙමි. මාස 4ක 5ක පමණ කාලයක සිට සක්මන් භාවනාවට වැඩි අවධානයක් යොමු කරමි. සක්මනේ යෙදෙන සමහර අවස්ථාවලදී වරහන් ඇතුළ වම් සහ දකුණේ අටිපතුල් පොළවේ වැදෙන අවස්ථාවට අවධානය යොමු කරගෙන සිටින විට කය අක්ලාන්ත ගතියක්, හිස කරකැවෙන ගතියක් සහ ශරීරයේ ඉදිරියට බර වෙන ගතියක් අත්දැකීමට ලැබුණි. මෙම අත්දැකීම විනාඩියක් පමණ දැනුණු අතර සක්මන් කිරීමෙන් තොරව වෙනයම් කටයුතු වල නිරත වූ අවස්ථා දෙක තුනකදී දීද ඊයේ දිනයේදී සක්මන් භාවනාව අතරතුරේදීද අත්දැකීමට ලැබුණි. එසේම මීට පෙර ආස්වාසය හා ප්‍රශ්වාසයට අවධානය යොමු කරගෙන සිටින විට හිස දෙපැත්තෙන් තද පීඩනයක් වැනි වේදනාවක් දැනුනි. එය දැන් නොදැනෙන තරම්ය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. සේරුවන් සරණයි. අපි කතා කරගෙන කරන මයිකේ දෙන්න බෑන උත්තරයක් දෙන්න කියලා. මේ ප්‍රශ්නට උත්තර දෙන්න කැමතියි. ඔව්. දැන් මං කියලා දීප ගැටිය බලන්න මේ කන්දස් කිරියා ගැන මොකද කියන්නේ? මම මේ ප්‍රශ්නේ ඇත්තටම අහගත්තා. කන පැලෙන්න ගහනවා එනවත හිටියේ මොකද? බලන්න මෙච්චර මේ මල්ලිකා අහගෙන හිටියේ. ඔව් මල්ලිකාට දෙන්න මයික් එක ගෙන. නෑ නෑ නෑ මං කියන්නේ මල්ලිකා දාස විමස මොකද්ද මේකට මේ උත්තරේට මොකද්ද දෙන්නේ කියලා. මල්ලිකාගේ උත්තරේ. මම මං ඊට පස්සේ මං කොහොමද තయ్య වෙනව බය වෙන්න එපා. මම තමයි කියුවේ නෑ. ඔබට තේරෙයි ඔබට තේරෙනවා මේ ඔක්කොගේම නඩුව ඇහෙනකොට අපි කරබන ඉන්නවා. අපේ නඩුව ඇහෙනකොට විතරයි මේකේ කරන්න තියෙන නිකන් බලන්නේ නැත ස්වාමීන් වහන්සේ. උපදේශයක් ඉල්ලනවා. ඒ කියන්නේ ඉස්සරහට මෙයා කියලා නෑ මේ දේවල් මම නරකට දැක්කා හොඳට දැක්කයි කියලා විස්තර කරනවා. හැබැයි අනපේක්ෂිත බවක් ඇඟ වෙනවා ලියාගෙන ඉන්නකොට. ඒක තව කෙනකින් අහනවා විශ්වසනීයත් කෙනකින් දැන් මේකට මොකද්ද මට දෙන උත්තරේ කියලා. හිතන්න කිසිම මේකක් ගන්න නැතුව හිතට බලාගෙන ඉන්න කියලා. ඒක හරි පැසිව්. උත්තරේ පැසිව්. ඒ නිසා කියන්නේ මේක හරි. අනිත් දවසෙත් ඕකම වෙන්න අරින්ද වෙන්නම වෙනවා. ඒ වෙලාවේදී මේවා හොඳට නරකට දාන්න නැතුව නම්මනම් දාන්න නැතුව මේක දිහා දේශ බලා සිටීම කරන්න පුළුවන්. ඒක තමයි සාමනස මම කියන්නේ. නෑ ඒක කියන්නේ ඉස්සලා එයා ස්තුති කරන්න ඕන. හරි ස්තුති කරලා කියන්නේ මේක හරි දෙයක්. ඒක නිසා අර කෙකුවත් හිතන්නේ අපි ප්‍රශ්නෙට මල්ලෙන් ගැහුවා කියලා. මේක හරි වටින දෙයක්. ජීවිතේ අපිට කලාතුරකින් තමයි දෙයක් තියා බලලා නම් කරන්න නැතුව ඉන්න පුළුවන් වෙන්නේ. මොකද අපිට ඒ තරම් ප්‍රෙෂර් එකනේ අපි ප්‍රශ්න විශ්තන්නේ. මේකදී කියනවා increase the inference increase the observation reduce the inference කියලා. විනිශ්චය නිරීක්ෂණ වැඩි කරන්න නිගමන අඩු කරන්න. evenly suspended attention suspended decision. තීන්දුව කරන්න එපා. ඔකට ඔහොම යන්නයි. ඔච්චරමයි භාවනාව කියන්නේ. එතකොට වෙන්න ඕන දේ වෙනවා. ඒකට අර නැවත නැවත කිරීමට අපි ගන්න පෞරුෂත්වයක් තියෙනනේ. සත්‍යච්ඡකාරී, සක්කච්ඡකාරී මේ සද්ධාය කිරියාය කියලා. සද්ධාවේ මේක දිගට කරන්නේ. ගෞරවයෙන් ආදර ගෞරවයෙන් මිහිට කරන්නේ. නිතිපතා කරන්නේ. නිතිපතා කරන්න පස්සේ කියන ඕකමයි කරන්න තියෙන්නේ. කවුරක්වත් පිළිගන්නේ ඒක තාක්ෂණික උත්තරකේ හිතන මල්ලෙන් ගිහිල්ලක් කියලා. මේක මං කියනවා මේකට තව පොඩි කැලක් එකතු කරනවා. එතකොට ඔය තව පලිප්පුවක් වෙනවා. මේක නම් කල යුත්තේ මේක දිගට කරගෙන යන්න පුළුවන්කමක් මට තියෙනවා නම් time and space තියෙනවා නම් මම පෙරපින් කරලා තියෙනවා. මේකයි කල යුත්තේ මට කරගන්න බැරි තරම් ප්‍රශ්න තියෙනවා නම් පෙර ආත්මෙ පින් කරලා නැහැ. අපිට opportunity එක නැහැ. කල යුත්තේ දන්නා දෙමක කරන්න කරන්න හම්බෙන්නේ නැහැ. මොකක් හරි එකකින් බාධා. එහෙමනම් පෙරපින් නැහැ. පෙරපින් තියෙනවා නම් මේකයි කල යුත්තේ කියලා දන්නවා මේකම කරනවා. කරනවා කියලා මොකද්ද කරන්නේ නිකන් ඉන්න එක. අර බෙල් එකේ සද්දේ අන්තිමටම සතිය නගින්න මොකද්ද කරන්න ඕනේ? මොකද කරන්න එපා. නිකන් ඉන්න. එච්චරයි බැරි. නිකන් ඉන්න කියන්නේ මේ මේ වේව් එකේ මුලදී නෙවෙයි. වේව් එකේ මුලදී ඇටෙන්ෂන් එක දාලා දාලා දාලා දාලා වේව් එක ගෙවෙන තැන එනවනේ. එතෙන්දී නිකන් ඉන්නවා කිව්වම බුද්ධ බුදු. එතෙන්දී තක්මුක්කෝ තමයි මාරය කියලා කියන්නේ. එතෙන්දී කලබලා අතදාන එක තමයි මාරයගෙන ඉලා කරබන. ඇහුනේ නෑ වාගේ, දැක්කේ නෑ වාගේ, දැනුනේ නෑ වාගේ, මොලයක් නෑ වාගේ, ඥානයක් නෑ වාගේ, මැටි බුද්ධා වාගේ මේ මිනිස්සු බයිනවා එතකොට මේ බීරියලියට වේනා ගායනා කරා වගේ මේ යකාට මොනවා කිව්වත් ගණන් ගන්න නැහැ කියලා. නෑ ඒ වෙලාවේ මට එහෙම ඉන්න පුළුවන්කම මම පෙරපින් කළපේකේ මට ලැබී ඥානසංස වාරයක්. කරන්නේ නැහැ. මම දන්නවා කොතෙන්ද එනකොට කරන්නේ කිරීම නතර කරන්න ඕන කියලා ඊළඟට දුවට යන්නලා බලන්න. ඒකට ලස්සනට සිටුේෂන් එක ඒකෙම સમાપ્ત වෙලා යන වෙලාව. තව ප්‍රශ්න තියෙනවද? තව දෙකක්. ඉක්මන් කරමු ඉක්මන් කරවෙන්න දැන් වෙලා ගිහිල්ලා. ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේ යෙදීමේදී දෙක තුල බිම ස්පර්ශ වන ආකාරය පිළිබඳ පමණක් මෙනෙහි කිරීම ප්‍රමාණවත්ද? වරහන් ඇතුළ වම දකුණ හෝ පියවර ගන්න පිළිබඳව අවධානය යොමු කරන්නේ නොමැතිව. ඔබ වහන්සේට බොහෝ පිං. ඔය ආධුනිකයෙකුට එහෙම කරන්න පුළුවන්. නමුත් මේ කරගෙන කරගෙන යනකොට ඔය මොන මෙනේ කිරීමක්වත් ඕනේ බයිසිකල් එක පදින්න පුරුදු වුණාට පස්සේ ආයෙත් සපෝට් නැතුව බයිසිකල් එක බැලන්ස් එක ගන්න පුළුවන් වෙනවා එතකොට ඕනනම් අතක් අතෑරලා වුණත් යන්න පුළුවන් නිසා ආධුනිකයෙක් ඔක් කරන්න. ඒත් ඉස්සරහට යනකොට හුඟක් සහැල්ලුවක් ලැබෙයි. ওই ප්‍රයත්න ඔක්කොම නතර කරලා බයිසිකල් එකකින් බයිසිකල් එකේ බැලන්ස් එක ගන්න හැටි. ඒක තමයි දෙන්න තියෙන ආද උපමාව. ගෞතම ස්වාමීන් වහන්සේ ආනාපාන සතියේ හුස්ම නොදැනී යාම ඉක්මනින්ම සිදුවේ. ඉන්පසු දැනෙන්නේ දෑතිහි සියුම් සෙලවීමකි. එයට හිත යොමු විට ක්‍රමයේ මෙය විපීන වී යයි. ඉන්පසු ඊටාම නිශ්චල අවස්ථාවකට පත්වේ. එම අවස්ථාව නිින්ද යාමක් නොවේ. එය තහවුරු කර ගැනීමට නැවත මූල කර්මාන්තස්ථානයට යමි. නැවත තහවුරු කරගෙන ආපසු එමි. සමහර විට මේ අවස්ථාවේදී පියවි සිහියට આવු තත්පර ගන්නට වෙනත් අවධානයක සිට යම් කාර්යයක් කළ පසු නැවත භාවනාවට ගිය විට භාවනාවට කිසිම හානියක් වී නැත. මෙම අවස්ථාවේ සිතිවිලි නැත. වේදනා නැත. මූල කර්මස්ථානයේ නැත. මම නිවැරදි කරන මේ ඉල්ලමි. නෑ මේක ඇත්ත ඒ අවසාන වෙනකොට නම් රචනයේ රචනයේ විශ්වම නිවැරදි වෙනවා. මුලදි කියනවා මම නිින්ද කිල්ල නැද්ද කියලා බලන මූල කර්මත්තාන්ට ආපහු ගෙනල්ලා බලනවා කියලා ඒව අනවශ්‍ය දෙයක්. ඒ තමන්ගේ සැකේ නිසා එහෙම කරන්නේ. හොඳට දැනගෙන ඉතින් ගියා නම් ආය මොනද ගහදන්න කෙනාට කොර කඩා පාන්න ඕන කමක් නැහැනේ. නැවත මූල කර්මත්තාන්න ගෙනලා බලන්න වෙන්නේ විචිකිච්ඡාව නිසා. ඉස්සරහට යන්නේ ඒකත් නොකර එයා විසින් මෙයා චෙක් කරගත්තා. මොකද මට ලියන්න තියෙන මල්ල ඔබල බලන්න ඕන කම නැහැ. ඉස්සරහට යනකොට වෙන්නේ මොකද්ද? මම නිින්දේ හිටියාමකෝ, අවදිින් හිටියාමකෝ මම දන්නවා. මට නිින්දේද නැද්ද කියලා බබාට කතා කරලා අහන්න ඕන කම නැහැ. ඔය අනිදිද කියලා. මොකද කියන්නේ බබායිද? අම්මට බයිනෝගේ අම්මට කියලා බණි අර පොඩි එකට වුණු හරප දන්නේ නැති ඉඳ මිසක් නැත්නම් නිදාගෙන ඉන්නකොට බබා ඔය බොන්ට ගමනක් යන්නද පොඩක් කියන්නේ නිදිද ඔයා කිව්වොත් මොකද වෙන්නේ බබාට යන්න අරින්නේ අනිත් දවසේ එනකොට එන්නේ විශ්වාසය එනවා. මට චෙක් කරලා බලන්න දෙයක් නැහැ. මම දන්නවා. මොකද ඉස්සෙල්ලා වෙච්ච වැරදි හැම එකක්ම එතෙන්දී යන ගමන අපිට විශ්වාසය ඇති කරලා දෙනවා. ඒ නිසා ඉස්සරහට විශ්වාසය ඇති වුණාට පස්සේ કોઈ ප්‍රශ්නෙත් එන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ අනිත් දෙක මූලධර්ම වලට සම්බන්ධ ප්‍රශ්න දෙකක්. එනිසා අපි කතාලා නිකයි. මොකද වෙලා ගිහලා නැති. එහෙනම් මම හිතලා බලන්න. ඒක මල්ලිකා බල්ල සුසුසක් කරා. <laughs> බැනුම් එවන මල්ලි ගන්න බැනුම් ගන්න. අපි හොඳයි. එහෙනම් අපි විනාඩි 10ක් විතර වැඩිපුර අරගෙන තියෙනවා වෙනදා. සැලසුම් කරාට වැඩිය. නමුත් මම හිතනවා කවුරුත් වගේ සක්‍රීය සම්බන්ධයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා මේ වගේ දවස් දෙක තුන හතර යනකොට අපි එකම පන්තියේ එකම කණ්ඩායමේ එකම පවුලේ වගේ අපේ අත්දැකීම් බෙදා ගන්න පුරුදු වෙනවා. එතකොට මෙතෙක් අත්දැකීම් ඉදිරිපත් නොකරපු කෝල සහිත, බය සහිත, ලැජ්ජ සහිත අයටත් කතා කරන්න හිතෙනවා. නොහිටියත් ඒගොල්ලන්ගේ වැඩේ සිද්ධ වෙනවා. ඒ නිසා තමන්ගේ අත්දැකීම් හෙලිකරනද පුළුවන් තරම් පූර්ණිකමොළලින් තොරව එච්චදේ වෙච්ච හැටියට ලියනද එතකොට ඒක ආර්යවෝහාරය කියලා කියනවා. ඇතිදී ඇති හැටියට ලියනවා. ඒක තමයි ලෝකෙ තියෙන එකම සාහිත්‍ය. මේ හිතල මතල ලියන එක නෙවෙයි. ඒ නිසා සියලු දෙනාගෙම ඒ භාවනා කිරීමේ ශක්තිය විතරක් නෙවෙයි භාවනා අධ්‍යක්ීම ලිවීම ඉදිරිපත් කිරීමේ ශක්තියත් වැඩි වීම පිණිස මේ ධර්ම සාකච්ඡාව හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ශිරු දිනාටම තෙරුවන් සරණයි.